නැයි ශිරු දිනාටම තෙරුවන් සරණයි. අපි අද අපේ වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනා කාලයටයි පැමිණලා තියෙන්නේ. ඉතින් සීලුම දෙනා ඒ සඳහා නැත්තම් ධර්ම දේශනා සඳහා tempත් වෙලා සාදුකාරය පාතමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ශුඤ්‍යතෝ ලෝකෝ අවික්ඛස්සු මෝගරාජ සදා සතෝ අත්තානු දිට්ඨින් උහච්ච එවං මච්චුතරෝසියා එවං ලෝකං අවික්ඛස්සු මච්ච චුරා ජාන පස්සති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නේවාසික භාවනාවක් නැත්නම් පූර්ණ කාලීන භාවනා වැඩමුළුවක යෙදී ගත කරන අවස්ථාවක් ඒක අපි ලබා ගන්න සාක්ෂාත් කර ගන්න කොච්චර මහන්සිුණාද කියලා බැලුවොත් පේනවා ඒකේ තාම දුර්ලභ කාරණාවක් කාගේ ජීවිත පැත්තෙන් බැලුවත් මේ විදිය කාලයක් වුණ කාලින භාවනාවට යෙදී ගත කරනවා කියන එකට කටහොදලා භික්ෂු කියන නම පාවිච්චි කරන්න පුළුවන්. සංසාර බය දක්නා වූත් සංසාරේ බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූත් පිරිසකගේ ලකුණක් තමයි මේ සියලුම කටයුතු බැහැර කරලා ඒ භාවනාව සඳහාම ගත කරන එක. ඇත්තටම කියනනම් අද කාලේ භික්ෂු ජීවිතයකවත් එහෙම සිද්ධ වෙන්නේ නැහැ. සම්ප්‍රදාන කුල භික්ෂු කිව්වට භික්ෂු ජීවිතයේ ජීවිතයේදීවත් මේ විදිහට අපිට පූර්ණ කාලීන භාවනාවට ඉදි ගත කරන්න වෙන්නේ ගොක් සංවිධානය කෙරුවොත් විතරයි. එහෙම නැත්නම් ගොඩක් වැඩවලට යට වෙලා ගීගෙදරටත් වැඩිය කරදරකාරී තත්ත්වයක තමයි ගත කරන්න වෙන්නේ. ඉතින් ඇතින් බලන්න මේක පරිසරයේ පරිසමාප්තාර්ථයෙන්ම භික්ෂු කියන නමට ගැලපෙනවා. ඉතින් මේ විදිහට උපය ගන්න එක අමාරු බව අපි මෙතෙන්ට ඉඩමට ගේට්ටුවෙන් ඇතුළේ යනකම් තියෙන වැඩවලදී අපිට තේරෙනවා. ඊට පස්සෙත් වැඩ කොටසක් තියෙනවා. ඒ විදිහට ඊටාම දුෂ්කර උපයාසපයා ගන්න ලද මේ ක්ෂණය අපි උපරිම කරගන්න. බල ප්‍රතිපල උපරිම කර ගැනීම සඳහා අර කරපු ටික පාදම් වුණාට පාදක වුණාට ඒ මට්ටමින් නම් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ අමාරුම උපයාසපයා ගන්න දේ චිත්තක්ෂණය සම්පත්‍යක් බවට පත් කරගන්න ඊට පස්සෙත් වැඩ කොටසක් තියෙනවා. ඉතින් ඒ වැඩ කොටසට ਸਰවඥාන්සේ අනුග්‍රහ එහෙම නැත්නම් ඒකට අවශ්‍ය පහසුකම් සලසලා දීමේ කටයුත්තට අනුග්‍රහ කියලා තමයි කියන්නේ. ඉතින් අපි මේ කරන්නේ අපිම සපයක් ගන්න ලදේ වටිනා කාලපරාසයට අනුග්‍රහ කරලා තාම ඍජු කර ගන්න බැරි වුණා වූ ඒ සම්මා දිට්ඨිය වඩ වඩාත් ඍජු කර ගැනීමෙන් චේතෝපල විමුක්තිය හෝ චේතෝපල විමුක්තිය සමාපත්තිය නැත්නම් ප්‍රඥාඵල විමුක්තිය ප්‍රඥාඵල විමුක්තිය සබා ගැනීමට සමාපත්තිය ලබා ගැනීමට අනුග්‍රහ කරන එකයි. ඉතින් ඇත්තටම කියනවා නම් අපේ මොලේ අපේ ඥානේ අනුග්‍රහය නැහැ. ඒ අනුග්‍රහය කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට ඒ කටයුතු සම්පූර්ණ කරගත්ත සරුවචන් වහන්සේ වගේ උත්මේකේ මහණ්ඩෝනේ ස්වාමීන් වහන්සේගේ ශාසනය අපිට ලැබිලා තියෙනවා. අපි මේ ක්ෂණ සම්පත්තිය යම් ප්‍රමාණයක උපයා ගත්තා. මේක ඉස්සරහට උපරිම ඵල ප්‍රයෝජන ගන්න මොකද්ද කරන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම අපි නෑහුවත් තරවචනාතේ විසින්ම ඒකේ බරසාරකම දන්නවා අපේ සිංහල වචනෙන් කියනවනම් සාරා සංකේය කල්පලක්ෂයක් පෙරම් පුරලා ඒ උපයාගත් දේ අනික් කෙනෙකුට එච්චරම කල්යන් නැතුවෙන්ට දෙන්න බැරි නම් බුදු කෙනෙක් අපිට ලෝකේ අවශ්‍ය කරන්නේ බුදු කෙනෙක් අපිට ලෝකේ අවශ්‍ය කරන්නේ උන්වහන්සේ එහෙම නැත්නම් මහබෝසත්න් වහන්සේ නමක් විදියට ඒක සම්පාදනය කරනවා. ඉතින් කරනකොට මේ ලෝකෙන් අයින් වෙලා පැත්තකට ලා කරනකොට හිතෙන්න පුළුවන් කෙනෙකුට මේ පුද්ගලික නිවනක් විමුක්තියක් බලාගෙන ලෝකෙන් පැනලා ගිහිල්ලා මේ කරන වැඩක් කියලා. නමුත් මේ සම්මා සම්බුද්ධ කියන වචනේ තුල තියෙනවා බුද්ධ කියලා කියන්නේ ප්‍රබුද්ධ වෙනවා. සම්බුද්ධ කියලා කියන්නේ තමන්ගේම උත්සාහයෙන් ප්‍රබුද්ධ වෙනවා. සම්මා සම්බුද්ධ වෙන්නේ කියලා කියන්නේ එහෙම තමන්ගේම ප්‍රයත්නයෙන් බුදු වෙච්ච කෙනාට තව කෙනෙකුට ඒක කියලා දෙන්න පුළුවන්. තව කෙනෙකුට අවබෝධ කර දෙන්න බෑ. ඒකට තමයි සම්මා සම්බුද්ධ වෙන්නේ. ඒ නිසා ඒක සමාජ වැඩක්. එහෙම නැත්නම් සදාචාරාත්මක වැඩක්. තව කෙනෙකුට ආબોධ වෙන්න පුළුවන්. ඉතින් ආબોධ කිරීමේ විශාල කුසලයක් තියෙනවා. ਸਰවචන්නාංශිට මේ sannivedanaya අතින් තියෙන දක්ෂකමයිදී. අපි ළඟ තියෙන්නේ අපේ sannivedanaya අවුල් කරන එකක් තියෙනවා. එක වචනයක් කතා කරොත් ප්‍රශ්න දෙකක් ඇති අපි අද තියෙන sannivedanaya අන්තිමම දුර්වලයි. කතා නොකර ඉන්න තරමට හොඳයි. නමුත් ਸਰවචන්නාංශිට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔය සුවිශේෂ ඥාන තියෙන නිසා කළ යුතු අවස්ථා දන්නවා, කළ යුතු ප්‍රමාණය දන්නවා, කළ යුතු ආකාරය දන්නවා. ඒ නිසා ਸਰවඥාන්තිට ඒ sannivedanaya අතින් විශාල ඒ තියෙන කුසලතාවයේ තමයි ওই සම්මා කියන වචනෙන් අදහස් කරන්නේ. ඒක නැති හැම කෙනාම sannivedana කියන මේ දෙපැත්ත කැපෙන කඩුව අවුල් කරගෙන තියෙනවා අද මේ ইনফরমේෂන් ටෙක්නොලොජි වෙලා තියෙන අද ලෝකෙ විතර ඒක පටලවාගත්ත ලෝකයක් නම් කවදාවත් මිනිස් ඉතිහාසෙ තිබෙන්නේ නැහැ. මේ තරම්ම පටලවාගත්ත විදියක්. එහෙම නැත්නම් අපලිට තමන්ගේ අහේනියට කටයුතු කරපු යෝගයක්. ඉතින් ඒ දක්ෂකම තමයි අර සාරා සංකේය කල්පලක්ෂයක් පෙරම්පුල උපයාගත්ත දේ තමහර විටක සරුවචන්සේ කියනවා දේශනා කරනවා හත් අවුරුද්දකින් සම්පාදනය කරගන්න පුළුවන් මේක. මේ සාක මාරුවෙම හොයාගත්ත දේ මම ඕගොල්ලන්ට කියලා දෙනවා. අනුග්‍රහිත කියලා දෙනවා. දක්ෂ වුණොත් සූර වුණොත් දවස් අවුරුදු 7ක් කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒක තවදුරටත් අඩු කරලා දවස් 7කට තරමට අඩු කරලා පෙන්නනවා. මොකද දෙනෙක් එක දන්නවා සතිපට්ඨාන සූත්‍රේ පටන් ගන්නකොට ආනිසත් පෙන්නලා සූත්‍රය හමාර කරන්නේ 17 අවුරුද්දක් තිබියේවා හත් දවසකින් පුළුවන් මේක කරන්න කියලා. ඒක තමයි sannivedana කියන්නේ. ඒ කියන්නේ හැම කෙනාම ඒ කුසලතාවේ තියෙනවා. එක්කෙනෙක්වත් ඒ අවශ්‍ය ඇනේට මිටියෙන් ගහන්නේ නැහැ. වටවලල්ලෙමයි යන්නේ. ඝන හරියක් යන්නේ වටවලල්ලේ. ඉතින් ඒක හරියට කියලා දෙනවා කිව්වහම ඉතින් ඒක මහා විශාල වැඩක්. නමුත් ඒක අවබෝධ කරගත්තේ නැත්නම් අපි බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ කටයුත්තේදී උන්වහන්සේ අවුරුදු 45ක් මිනිස්සෙක් වශයෙන් මේ ලෝකේ ජීවත් වුණා අවබෝධය ලැබපු කෙනෙක් විදිහට. ඊට පස්සේ මේ අනුග්‍රහිත කියලා දෙනවා අපට. මෙන්න මේ ටික උපයා ගන්න ඒකේ පැති දෙකක් තියෙනවා සමස්තයක් වශයෙන් සමිතිය තමාගම මණ්ඩලේ අපි කට්ටිය එකතු වෙලාමත් ඒකට පිළිපදින්න දෙක තමයි පුද්ගලිකවත් හික්මීමක් ඇති කර ගන්න ඕනේ. ඒ දෙකම යෙදෙනවා කියන එකත් මහ විශාල ආශ්චර්ය ධර්මයක්. කට්ටිය ඔක්කොම එකම අංශයට නැමිලා සමනලයට අතු නැමුණා වගේ ඒ අනුගහිත පහම කරනවා කියන එක හරිම අමාරුයි. ඒක හුඟක් වෙලාවට වැඩමුළු සංවිධායකයන්ට කරන්න තියෙන දරන්න තියෙන දුෂ්කරතාවයක්. ඊට පස්සේ එක එක්කෙනෙක් තමන්ගේ කැපකිරීම තමන් හික්මීම කොච්චර දුරට කරන්න පුළුවන්ද කියන එක ඒකේනා දක්ෂ වෙන්නේ භාවනා කරන එක නම් මේ භාවනා කර්මාන්තයේට අනුග්‍රහයෙන් දක්ෂ වෙන්නේ රහත් උනාට පස්සේ. ඒ නිසා අවාසියට පිටලා තියෙන්නේ. ඉතින් යා හුඟක් උත්සාහ කරනවා. උත්සාහ කෙරුවට මේ කෙල යුදේමද කෙරෙන්නේ නැද්ද කියන එක හරි ගියාට පස්සේ තමයි තේරෙන්නේ. ඒක හරිම අසාධාරණ විදිහට හිටලා තියෙන්නේ. ඒ නිසා ඒ සඳහා කරන උත්සාහය පවා දේව බ්‍රහ්මාදීන්ගේ පැසසුබට ලක් වෙනවා. හරි ගියාම හරි තේරෙයි මේ මිනිස්සු. එතකන් ලොකු සද්ධාහකින් වැඩ කරනවානේ. එතකන් ලොකු කැපකිරීමක් කරනවානේ. එතකන් ලොකු හික්මීමක් කරනවානේ කිය ඒ කටයුත්ත ප්‍රතිඵල වලට නෙවෙයි වඳින්නේ. ඒ කටයුතු කරන කෙනාට වඳිනවා. ඒ ගතිය මිනිස්සයා තුල නෑ. නමුත් අවබෝධ කරපියත් තුල තියෙනවා. දිව්‍ය බ්‍රහ්මිය ගාව තියෙනවා. ඉතින් ඒ නිසා මේ කටයුත්ත ආධ්‍යාත්මික අතින් අගයන් ආඩම්බරෙන් දන්නේ නැත්තෝ සාදු කීකයා තමයි මෙතෙක් කරනකම් ගෙනත් තියෙන. අවුරුදු 2600ම ගෙනලා තියෙන්නේ. මොකද්ද කියලා දන්නේ නමුත් මේ දෙයට සාදු කියනවා. මොකද මේ ශාසනය කියලා මේකට කියන්නේ. ශාසනය කියන්නේ පණිවිඩය. මේ පණිවිඩයට අපකැප වීම පවා හිත නැමීම පවා ලොකු වටිනකමක් තියෙනවා. ඒකට තමයි අපි මේ අනුග්‍රහ කරනවා කියලා කියන්නේ. ඉතින් අනුග්‍රහිත පහක් සර්වඥන්සේ දේශනා කරනවා. එහෙම කෙනා එහෙම කට්ටියක් සීල අනුග්‍රහිතයක් කරන්න ඕන. සීල අනුග්‍රහිතයක් කියලා කියන්නේ තමයි හික්මෙන්න ඕන. සීතල වෙන්න ඕන. තමන් සදාචාර සම්පන්න හැදියාවක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ ලෝකේ පවතින ආ වූ නොහොඳ නොහොක් කඩු දේවල් නොකරනද විචක්‍රමණය නොකරනද givis ගන්න ඕන. ඒ වගේම මේ එකිනෙකාට බලපෑම් නොකරන අපි අනිමගේ මානසිකත්වයට බාධා නොකරන සීතාචාර සීලාචාර ගතිය හික්මිච්ච ගතියක් තියාගන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපි <coughs> වෙනසක් ඇති කරනවා. එහෙම නැත්නම් අර එදිනදා ජීවිතයට වඩා සිල් අලුත් කරන එකට වැඩි කරගන්න එක කියනවා අදි සීල සමාපත්තිය කියලා. තියනට වැඩි සීලක සමාදාන් උනේ නැත්නම් අපි අර නිකන් gedara dore ජීවිතය වගේ මේක හැලුවට ලක් කරගත්තා වෙනවා. Taman විසින්ම. ඒ නිසා gedara dore පවතින සීලය පන්සිල් වලට වැඩි සීලයක සමාදන් වෙනවා. මුති මේ ආජීවට්ටමක සීලය බැඳෙනවා අපි ආජීවේ. අපි කරන කටයුතු යහපත් ජීවන රටාවකින් බැඳිලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒකට නිවන් දක්න සීලයක් කියලා කියනවා. අපි කරන හැම කටයුත්තකදීම වග වෙනවා. ඒකට නිවනට නැඹිලද්ද තියෙන්නේ එතනත ඒක අනික් ඒ ඉන්න අයගේ අපිත් එක්ක හැසිරෙන සබ්‍රක්‍මචාරින් වහන්සේලාගේ කටයුතු වලට ආධාර උපකාර වෙනවාද කියලා. ඉතින් හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ අපි මේ කටයුත්ත මේ අනුග්‍රහය මේ සතිය යන්ත මේ ඉගෙන ගන්න හදන කාරණාව හරියන්න නම් කාය වචන දෙකේ හික්මීමක් කාය වචන දෙකේ යම් ප්‍රමාණික සීතල ගතියක් සදාචාරයක් තියෙන්න ඕනේ. ඉතින් ඒක මේ බයකට කරන දෙයක්වත් රංගපෑමක්වත් නෙවෙයි. ඒක අවශ්‍යයි. ඒ අනුග්‍රහය නැතුව ඉදිරියට යන්න බෑ. ඒක උපමාවට කියනවා නම් මේ සල්්‍යාගාරික සල්්‍ය කර්මයක් කරන්න බෑ. ඒ ජීවාණුහරණය කරන්න නැතුව. එම් කෙරුවොත් කරන කරන විවෘත කරන කරන වෙලාවේ අලුතෙන් කැපෙන පටකවලට විශාල විසු බීජ ඇතුළේ මේ හානියක් තියෙනවා. ඒ නිසා කරන්නෙම නැහැ. අන්න ඒ වගේ තමයි අපි ඒ සීල පරිසරයක් නැතුව කරන්න ගියොත් මේක ඉදිරි අනුග්‍රහ හරියන්නේ. ඒ නිසා සීල අනුගායිතේ ඊටාම ප්‍රථමයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි වැඩමුළුවේදී නිසා සීලයක් සමාදන්ගෙන ඒකට අපි ලොකු සංජය මතක් කරගෙන හිත අලුත් කරගන්නවා කියන්නේ. මම මේ වැඩේට හිත අලුත් කරනවා මම ඉස්සර කරන විදියට කරන්න වෙනස් කියලා. තමන් හිත අලුත් කරගන්නවා. ඒ හිත අලුත් කර ගැනීම කරුවෙන්නේ කාය වචන දෙක හික්මීම. හිත අරස හික්මීමෙන් නෙවෙයි. ඒක අහුවෙන්නේ කාය වාචා සංවර වලට. ඊට පස්සේ සුත අනුග්‍රහිත කරන එක තමයි අපි මේ පැයක් එකමාරක් වෙන් කළා තියෙන්නේ. දවසකින් සෑහෙන කාලයක් මේ කාරණා කරුණු මේක සඳහා අවශ්‍ය ධර්ම කොටස් උපදේශ අලුත් කර ගන්න ඕනේ. ඇත්තටම කියනවා නම් අද ඉන්න හුඟ දෙනෙක් හුඟක් කරුණු දාන. ඒක පිළිබඳව කිසිම සැකයක් නැහැ. ඒක මේ තොරතුරු තාක්ෂණයේ දක්ෂකම ඉස්සල බැනපු නරකයි කියපු තොරතුරු තාක්ෂණ තර්කම දක්ෂකම නමුත් මේ දන්න කරුණු ධම්මාදිත්‍ය ඍජු කරගන්න පාවිච්චි කරනවද ඇද කරගන්න පාවිච්චි කරනවද කියන එක වෙනම දෙයක්. එහෙම විස්තරවම කියන්න බෑ සුතේ වැඩි වෙන තරමට ඒකාන්තයෙන්ම මේ භාවනාවට උදව් කරනවා කිය. සර්වඥාන්සේම දේශනා කළා තියෙනවා බෞසුද්ධ භාවයේ නිසා මෙත් ඇහි වෙනවා කියලා. ඒක තනම කරකවෙන්න පටන් ගන්නවා කියලා. ඒ නිසා බෞසුද්ධ භාවයේ හරි පැත්තට යොමු කරගන්න බැරි නම් භික්ෂුවකගේ පිරිහීම සිද්ධ වෙනවා කියලා. ගොඩාක් බෞසුද්ධ වෙන කෙනා භාවනාවට පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා නිසන්වනේ කියලා තියෙනවා හතරපද ගාතාවකත් කටපාඩම් කරන්න එපයි කියලා. මොකද ඒකට ගියොත් ඒක හරි රසවත්. ඔය පාඩම් කරන අනුන්ට බණ කික්ක ඉන්න පුළුවන්. Tamange වැඩේ වෙන්නේ. ඉතින් ඒක දැන් අපි ඉස්සර පටන් ගන්නකොට එහෙම තිබුණා. දැන් නෑ දැන් ඉස්සරහ ලොකු පුස්තකාලයක් තියෙනවා අපිත් බණ පොත් කියවනවා බණත් කියනවා ඉතින් අපිත් පිරිහිලා තියෙනවා ටිකක් ඒ නමුත් අපි මතක තියාගන්න ඕනේ සුතේ අවශ්‍යයි නමුත් ඒක ප්‍රයෝජනෙට සලකලා පාවිච්චි කරන්න නිකන් මේ සුතේ සුතේ සඳහා පාවිච්චි කරනකොට ඒක නිකන් මේ ලෝකයාගේ හාස්‍යයට ලක් අද තියෙන ධර්ම සාකච්ඡා අද තියෙන කටයුතු බලනකොට පේනවා දැනුමේ නම් පුදුමාකාර වැඩිවීමක් තියෙනවා ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරනවා 1901 ඉපදිච්ච මේ පුරුෂයා 92 වෙනකම්ම ජීවත් වුණා. ජීවත් වෙලා කියනවා මේ තරම් බණ කියන බණ දන්න යුගයක් නම් මන් මනුස්ස ඉතිහාසෙම සිංහල ඉතිහාසෙම මම දැකලා නැහැ. ඒකල කියන ඒ වුණාට රට පිරින හැටි බලන්න කියලා. මෙච්චර ධර්ම කරුණු දැනගත්තට නුරුස්නාසුළු ගතිය, නොයවසනසුළු ගතිය, ගැටුම්, සදාචාරයේ වැටීම් ලෝකේ පුරාම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා කල්පනා කරලා බලන්න ඕනේ අපි මේ සුතානුග්ගහිතේ කියලා මේ දන්න කරුණු බෝරුගේ පිටේ හකුරු පැටවෝ වගේ ගොඩක් අරගෙන යන එක නෙවෙයි ඒ ප්‍රයෝජනේ සලකලා අපිට වැඩක් වෙනවද කියලා. ඉතින් ඒ නිසා මෙවැනි වැඩමුළුවක ගන්න ධර්මදේශනා ඒ වැඩමුළුවට භාවනාවට සතියට අදාළ කරලා ගන්නේ එහෙම නැති වුණොත් එහෙම ඒ වගේ දේවල් එවැනි සුතමය කරුණු බානර බාධා වෙනවා. කියනවා මේ මල් පැල වලට හරි භෝග පැල වලට හරි ඕනකට වැඩි වතුර දැම්මොත් ඒ මුල් කුණු වෙලා අන්තිමට අතුත් කුණු වෙලා. ඒ නිසා වතුර ප්‍රමාණය දැනගෙන දාන්න ඕනේ පාංශු ජලයේ කොච්චර තියෙනවද කොතෙන්ද දාන්න ඕනේ කොතර නැද්ද කියලා. අන්න ඒ වගේ තමයි සුතමේ ඥානෙ. ඉතින් ඒක තමන් ප්‍රයෝජනෙට සලකලා පාවිච්චි කරන්න ඕනේ ඒක අනුකයිතියක්. ඊගාට සාකච්ඡා අනුග්‍රහිතේ අපි භාවනා කරන්නන් එකතු වෙලා සාකච්ඡා කරන්න. සාකච්ඡා කෙරුවේ නැත්තම් අපි අල්ලගත්ත ඇතේ දිගට මෙයයි. නමුත් ඒකේ ප්‍රගතියක්ද වෙන්නේ ප්‍රගමනයක්ද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඒ නිසා සමගියව භාවනා කරන්නන් අතර විවෘත ධර්ම සාකච්ඡාව පුදුමාකාර සජීවි වැඩපිළිවෙලක් හරි ලාභයක්. ඉතින් මේ සාකච්ඡාවේදී උපරිම ප්‍රයෝජන ගන්න නම් ඒක පුළුවන් තරම් අදාළ කරුණු සාකච්ඡා කරන්න මේ ලෝකේ තියෙන ඔක්කොම ධර්ම කරුණුයි හැම කෙනා උගන්වන භාවනා ක්‍රම ගැනයි ඇයි මේ උච්චර බුද්ධ ධර්මයක් තියෙන කතෝලික ආගම ලෝකෙට ආවේ මොකටද මුස්ලිම් ආගමක් ආවේ මොකටද ඇයි ඊට ඉස්සර තිබුණු Hindu ආගම තාම තියෙන්නේ ඕක වැඩන්නේ අපිට ඒක ඔච්චර සාකච්ඡා කරත් අපිට ඉවර කරන්න බෑ අපිට දැනගන්න ඕනේ මේ ලෙඩේට බෙහෙත හම්බ වෙනවද වැඩේ සිද්ධ වෙනවද කියන එක මිස ඒ මූල ධර්ම කරුණු නරක දේවල් නෙවෙයි නමුත් අපිට අදාළ නැහැ. ඒ නිසා සාකච්ඡාවක් හරියට මෙහෙවන්න ඕනේ එල්ලයක් ඇති කරගන්න. එහෙම නැති වුණොත් මේ සාකච්ඡාව නිසා වාචාලකම වැඩි වෙනවා අනවශ්‍ය කර්ම ඇති වෙනවා. ඒ බුදුම පඬිසාංශෙත් එක්ක මේ සාකච්ඡා කරනකොට හැම වෙලාවෙම මේ සංශේ ඉංග්‍රීසියෙන් ලියලා දෙන ප්‍රශ්නේ බුරුමෙට දාලා බලලා එයාගෙන් අහන ඔයාලට මේ අදාළ දෙයක් මේ අහන්නේ කියලා. අදාළ දේ දැනගන්නේ මොකද්ද මේකෙන් භාවනාවට ඇති සම්බන්ධතාවය කියලා අදාළ නම් කියලා දෙනවා. එහෙම නැත්නම් නිකන් කරුණු කියන්නේ නැහැ. මොකද මේක නිකන් මේ මේ ලෝකේ තියෙන ප්‍රශ්න විසඳන්න හදන වැඩක් නෙමෙයි. අපි බලන්න හදන්නේ අපිට අදාළ දෙයක් ගන්න තියෙන නිසා සාකච්ඡාව සජීව වෙන්න නැත්නම් ප්‍රයෝජනෙට සලකලා කරන්න ඒකේ රාමුවක් තියෙන්න ඕන. රාමුව නැති වුණා පිටපයින් ගියොත් මේක හරියට භවනා කරන එකට අනවශ්‍ය කරුණු ඇහෙනකොට හිත වික්ෂිප්ත භාවයටපත් වෙනවා. ලෝකේ තියෙන ප්‍රශ්න ඔළුවේ දාගෙන වැඩ කරනවා කියලා කියන්නේ ඒ මනුස්සයා පැහැදිලිවම ඉන්නේ වික්ෂිප්ත වෙලා. ඒ මන්දිවට වික්ෂිප්ත කෙනා අර මුළු ධර්ම සභාවම නොමගල්. ඉතින් එතකොට අර එක්කෙනෙක් වැරද්ද නිසා මුළු සභාවම නොමග යනවනම් ඒ මූලිකත්වය දෙන එක නාට වැරද්දක් වෙයි. දෙන්න බෑ එහෙම කරන්න බෑ කියන්න ඕනේ මේ සාකච්ඡාව අදාළ දෙයක් කතා කරන්න මේ එහෙම නැති දේවල් දාගන්න එපයි කියලා. ඉතින් අපි ඒ Nissan වනේ මේwidetilde හරීම දියුණු සාකච්ඡාවක් පවත්වනවා. ඒක අපි පොදු කමඨාන් සුද්ධ කිරීම කියලා කරන්නේ. කරලා වැඩමුළු නායකත්වයේ ඔක්කොම ප්‍රශ්න කියවන. කියවලවල කියනවා මේ දේ මේ ප්‍රශ්නේ ගන්න මේ ප්‍රශ්නේ ගන්න මේ ප්‍රශ්නේ ගන්න නැත්තේ ඇයි කියලා සභාවට කියලා දෙනවා. ඉතින් ඒ නිසා 60 වෙනි වැඩමුළුවේ ඉඳලා දැන් 178 වෙනි වැඩමුළුව යන්නේ 179 හැම දෙයකදීම අහන්නට වගකීමක් එනවා වැඩමුළු සංවිධානයට වගකීමක් එනවා ඇහුව ප්‍රශ්නයකට උත්තර දෙන්නේ නැත්නම් ඒකටත් වග කියන්න ඊට පස්සේ ගන්න ප්‍රශ්න ටික අහපුවාම ලෝකේ ඉන්න ඔක්කොම අහගෙන ඉන්නවා මික්සෙල්ලාර් එක අහලා. ඉතින් ඒකට ඔක්කොගෙම කමටහන සුද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපිට මේ ගත්න ප්‍රයත්නෙට ගත්ත ප්‍රයත්නෙට ලොකු අනුමැතියක් මේක හොඳ බව යනකොල්ල කියනවා. බණ බණිනව ඇති මම දන්නේ මට නම් ඇහිලා නැහැ. බණිනව ඇති. නමුත් හරියටම පාරේ භාවනා කරගෙන යනකොට ඒක ධර්ම සාකච්ඡාට ඇහුවොත් Tamanට අදාළ ප්‍රශ්නයක් නෑ වෙන කිසිම සාකච්ඡාවක් නෑ. ඒ තරම්ම ඒ සාකච්ඡාවල ඒ තමන් නිකන් කොතන කවුරු භාවනා කරත් ඒකම මැඩුවේ තමයි ගමන යන්නේ. නිසා ධර්ම සාකච්ඡාව හරි වැදගත්. ඒ මොකද අනේකුත් සමයාන්තර දර්ශනවල ඒ සුද්ධ ලියවිල්ල සාකච්ඡා කරන්න කාටවත් අයිතිවාසිකමක් නැහැ. සුද්ධ ලියවිල්ල සාකච්ඡා කරුවොත් සදාකාලික අපායට යොමු කරනවා. බුදුරජාණන් වහන්සේ විතරයි කියලා තියෙන්නේ සාරවත්ඥතා ඥාණයෙන් දේශනා කළ කිසිම දෙයක් සාකච්ඡා කරන්න නැතුව බාර ගන්න එපයි. බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා සාකච්ඡා කරන්න නැතුව බාර ගන්න එපා. ඒ මොකද මේකේ බය වෙන දෙයක් නැහැ. ඒ නිසා සාකච්ඡා කළා ඇති එකම මණ්ඩපයක් තියෙන්නේ බුද්ධ ආගම විතරයි. මොකද ඒක යථාභූත ඥානයක් කතා කරන්නේ. භාවනා නොකරත් ධර්මයේ නොදැන හිටියත් කෙනෙකුට තර්කයෙන් ළඟා වෙන්න පුළුවන්. ළඟා වෙලා කියනකොට මේක වැඩන්නේ මේක ගැලපෙන්නේ නැහැ කියන. භාවනා කරපු කෙනාට ඊට වඩා ගොඩක් ඈතට යන්න පුළුවන්. මොකද මේ සාකච්ඡාවේ පැහැදිලිවම ඉදිරි තල්ලුවක් දෙන නිසා. එහෙම නැත්නම් මේ සුද්ධ ලියවිල්ලක් කරනද අරග තියනවා මේක තියනවා විශ්වාස කරන දේවල් වල සාකච්ඡාට ඉඩක් නැහැ. අද කොටින්ම කියනවා විද්‍යාවෙත් ඉඩක් නැහැ. විද්‍යාවෙත් ඔය බාහිර අරගෙන කට්ටියක් ඒගොල්ලෝ පොනවා මිසක් ඒ අර තිබුණු මූලික දෙබ්බස දැන් නැහැ. ඒක නිසා ඒක විද්‍යාඥයන්ගේ 99ක් විතර කාගේදෝ න්‍යාය පත්‍රයකට වැඩ කරනවා. ඒගොල්ලෝ දන්නෙත් නැහැ මොකද්ද කරන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ දන්නෙත් නැහැ ඒගොල්ලෝ කටවල පොරොප්ප ගහිලා තියෙන්නේ කියලා. නමුත් ਸਰවඥාන්සේම කාටවත් අධිකාරී ශක්තියක් දුන්න දෙන්නේ ඔක්කොම නිකන් සාකච්ඡාදී පුදුමාකාර වෙල්ඩි ලාම්පුවක් වගේ ගිනි පුපුරක් වගේ සජීවීව පේන්න තියෙනවා. ඉතින් ඒක තමයි ඇත්තටම සජීවී සාතනයක තියෙන හැටි. Tamange හිත ඇතුලේ දෙබසක් යනවා. හැම වෙලාවෙම අපි ඇතුළත කතාවක් යනවා. ඒ ඇතුළත කතාවටත් මේ සාකච්ඡා ක්‍රමේ දාපු ගමන් ඒක හරියට මේ මණ්ඩි සයිස වතුර තියෙන කලයකට ඉංජිනේරට දැම්මගේ හෝම් මණ්ඩි පල්ලෙහාට බෑලා නැත්නම් උතුරන බත්තලියකට ඇල්ලතුඩයක් කරවගේ ඒක පාට නතර වෙනවා. ඒ සාකච්ඡා ක්‍රමේ දන්නේ නැත්නම් ඇතුළත දොඩමලුකමේ කිලෝරක් නැහැ. ඒ නිසා ඒ සාකච්ඡා ක්‍රමේ දැනගත්තට පස්සේ නිවන් දකින්නම ඕනේ නැහැ. නිවනක තියෙන ඒකෝදි භාවයේ සර එකලස් වෙන ගතිය, දිශාගත වෙන ගතිය ආවට පස්සේ ප්‍රශ්න තිබුණා ප්‍රශ්න නැහැ. ඒ වගේ ඒක ඒක විසීම දිශාගත වෙනවා. ඒ සාකච්ඡා ක්‍රමේ දන්නේ නැති කෙනාගේ ඒ කෙනා සභාවකට ගියත් සමුහයක් එක්ක නැත්නම් ඇතුළත කතාවට ගියත් කෙලවරක් නැහැ. ඉතින් ඒක තමයි අද ලෝකෙ වැඩි වෙලා තියෙන්නේ. සාකච්ඡා මණ්ඩපයේට වැඩි වැඩි වුණාට කිසිම ප්‍රශ්නයක් ඉවරක් වෙන්නේ. ඇතුළත කතාවත් වැඩි. සාකච්ඡාවත් වැඩි. ඉතින් ඒ අනුව බලනකොට පුත්‍රජනනාසේ දීලා තියෙන මේ තාකච්ඡා අනුග්‍රහිතය කෙලවරක් ඇති වැඩක්. ඉතින් ඒ නිසා අපි මේ වැඩමුළුවෙත් හැමදාම අර වගේම කාලයක් ගන්න ධර්ම සාකච්ඡාවට ශක්ති ප්‍රමාණයෙන් අපි ඇති ප්‍රශ්න පුළුවන් තරම් ප්‍රායෝගික පැත්තට අඩු කරනවා. ඉතින් මේ කාරණා තුන තිබුණොත් විතරයි ඒ කියන්නේ මේ සීලානුගායිතේ සූතානුගායිතේ සාකච්ඡානුගායිතේ තිබුණොත් විතරයි ඊ ගාවට කළ යුතු සමතානුගායිතේ කියන්නේ හිත එකලස් වෙන ගතියට ඒකට කියනවා අවිපටිසාර භාවයේ හිත විපිලිසර වෙන්නේ. අන්‍ය විහිිත වෙන්නේ අවුලකට වෙන්නේ ප්‍රශ්නකින් ඉවරයක් වෙන තැනක් තියෙනවා. ඒකට අපි ඒකෝදි භාවයේ සමතය සමාධිය කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් ඒ අනුග්‍රහය කරන්න පුළුවන් වෙන්නේ අර මූලික සීල සුත සාකච්ඡාමේ අනුග්‍රහිතේ මෝරණ කොට තමයි. ඒව ඒව පිළිබඳව යම් පරිචයක් අත්දැකීමක් නැත්නම් හිතේ එකලස් බවක් එන්නේ. ඊට පස්සේ තමයි විපස්සනා කරන්න පුළුවන් වෙන්නේ. වික්ෂිප්ත වෙච්ච හිතයි එකලස් වෙච්ච හිතයි දෙක දෙපැත්තේ තියලා මේ පැත්තේ පුළුවන් සමාධිය පැත්තේ සමාධිගත වෙච්ච නැති හිත ওই දෙක දිහා බලලා වැඩ කරනකොට විතරක් Taman කවුද කියලා Tamanට තේරෙනවා ওই දෙක දෙකට දාගත්ත ගමන් කවදාකවත් කෙලවරක් වෙන්නේ නැහැ එතකොට මේ සමාධියමයි යන්න ඕනේ කියලා යන කෙනා දෙකේ සමාධි පැත්ත විතරයි බලන්නේ සමාධි නැති හිත බාර ගන්නෙත් නැහැ විමසන්නෙත් නැහැ මේක වැරද්දක් කියලා හිතනවා. විපස්සනා නෑ. විපස්සනා වන්න හොඳටම සමාධිය අර සීලේ නිසා සුතේ නිසා සාකච්ඡා නිසා යම් වෙලාවක හිත ඒකෝදි බාහිරපත් වෙනවා ඒකත් දාන්න. එහෙම නැතුව සම්පූර්ණ වික්ෂිප්ත බාහිරපත් වෙච්ච හිතක් දාන්න. ওই දෙකේම කිසි වෙනසක් නැහැ. ওই දෙක එකමයි. අන්න ඒක සඳහා ගන්න ප්‍රයත්නයේදී අපි මෙතෙක් කල් ගෙනාවු වගයන් ආඩම්බරයන් උපමාන රුචි අරුචිකම් පෞරුෂත්ව ඔක්කොම හොද පාළුවට ලක් වෙනවා. ඉතින් උගව දෙනෙක් ඒකට බයයි. උගව දෙනෙක් බයයි මේ ප්‍රශ්නෙට ඉදිරිපත් වෙන්න. ඒ මොකද අපි අර අනියම් ප්‍රේමයක් තියෙන සමාධිය. ඉතින් ඒක කැඩෙයි කියලා ඒක කැඩුනයි කියලා ඉතින් ඔච්චර තමයි වද භාවනා ලෝකේ කරන සාකච්ඡා. ඒක කඩන්නම ඕන. කැඩුවට පස්සේ තමයි ඒ කැඩුනට පස්සේ ක්‍රියා කරන ආකාරය තමයි අපේ හෙළුව කියලා කියන්නේ. එහෙම නැත්නම් නිකන් මේ අන්දගෙන ආලවට්ටම් කරගෙන ඉන්නවා. ආලවට්ටම් කරාට තෝනේ. නමුත් මේ ප්‍රകൃතිය දකින්න. අන්නේ දෙකම දැකලා සාකච්ඡා කරන්න ගියාම සමිතියේ අපේ සමිතියේම කවුරු හරි වැඩිකාරයෙක් හිටිය කියලා ප්‍රශ්නයක් නැහැ. සමාධිය නැති කෙනෙක් හිටිය කියලා ප්‍රශ්නයක් නැහැ. අනවශ්‍ය ප්‍රශ්නයක් අහුවේ කියලා ප්‍රශ්න නැහැ. කියලා දෙන්න පුළුවන්. මෙන්න මෙතෙන්ටයි අපි යන්නේ. ඒ නිසා මේකේ සමතයක් තියෙනවා. විපස්සනාකුත් තියෙනවා. ඉතින් ඒ විදිහට මේ අනුග්‍රහිත පහ යම් කිසි කෙනෙක් තේරුම් ගන්න කටයුතු කරනවා නම් ඒකෙත් පේන්න තියෙනවා භාවනා ඊළට යන්න යන්න මේ අනුග්‍රහිත වල අපි දැක්විය යුතු උදව්පකාර වල නැත්නම් කාරණේ වටිනාකම තේරෙන පටන් ගන්නවා. මේ ඉඳගෙන ඇත්තක වහන පතක් උඩ අතත් යන ඉන්න එක විතරක් නෙවෙයි භාවනා කියන්නේ විශාල කරුණු කාරණා රාශියක නැත්නම් විචල්්‍ය සාධක රාශියක සමතුලිත භාවයක්. ඇත්තටම පහකට අඩු කරන්න පුළුවන් වෙන්නේ සරුවචනාංශික කියපු නිසා නැත්නම් අඩු කරන්න බෑ. ඒ තරම් ගොඩක් තියෙනවා. ඉතින් මේ එක එකක් සීලේ ගත්තාම විශාල පරාසයක් තියෙනවා. සුතේ කියලා ගත්තාම 84000ක් ධර්මස්කන්ධේ තියෙනවා. සාකච්ඡා කිව්වහම පුදුමාකාර සාකච්ඡා ගොඩක් තියෙනවා. අපි මේ අරගන්න හදන සූත්‍රයත් වගේ සාකච්ඡා. ඒක සමත කියලා කිව්වහම භාවනා විශේෂ විශාල විශයක්. ඒකේ අපි මේ තේරවාදය කියලා රාමුවක් අල්ලන්නේ ඒකේ හිර වෙලා ඉන්නේ දැන්. ඒක නෙමෙයි සමතේ කියන්නේ. සමතේ කියන්නේ ඊට වඩා විශාල විශයක්. ඒක විපස්සනා කියන එක එක එක නැගේ විදිහට අර්ථකථන දෙනවා. ඉතින් ඒ නිසා ඒක ඒක විපරිණාමයට යන්න ඕනේ. පරිණාමයට ගියාට පස්සේ තමයි තමන්ට තේරෙන්නේ විෂ දෙන ක්‍රමය. සම්මාදිට්ඨිය හැදෙන ක්‍රමය. මිච්ඡාදිට්ඨිය අයින් වෙන ක්‍රමය. ඉතින් ඒකට කියතයි විපස්සනා කියන්නේ. එහෙම නැතු එන්නේ එන්නේ අවුල් වෙන ක්‍රමයකට තියෙනවා නම් ඒකට සම්මාදිට්ඨිය කියලා ගහනවා නම් ලේබල් එක විතරයි. ඒ ලේබල් එකෙන් කිසිම එකලස් භාවයකට එන්නේ නැහැ. ඒ නිසා මේක ඉදිරියට යනකොට යනකොට මේ අනුග්‍රහිත වල තියෙන ගැඹුර සහ ප්‍රයෝජනය සලකලා කරන ගතිය පේන්න පටන් ගන්නවා. ඉතින් මම දැන් විනාඩි 30 ගානක් කරන් තියෙන ওই ටික කියන්න විතරයි. ඒ මේ අපි වැඩක් කරනකොට ඒ වැඩේට අනුග්‍රහ කරන්නේ කොහොමද? සාමූහික වශයෙන් සහ පුද්ගලික වශයෙන්. ඊට පස්සේ තමයි අපි මේ කලින් ගිවිසගත්තු මේ මෝගරාජ සූත්‍රය සුතානුග්ගහිතේ පිනිස ධර්ම මාත්‍රකාවක් කරගන්නවා කියන තැනට එන්නේ. ඉතින් ඊට පස්සේ අපි තේරුම් අරගන්න ඕනේ මෙවැනි සූත්‍රයක් සාකච්ඡාට ගැනීමෙන් කොච්චෙක් දුරට සුතමේ අනුග්‍රහිතය අපිට සිද්ධ වෙනවද කොච්චරම සාකච්ඡා අනුග්‍රහිතයක් වෙනවද කියලා මොකද මේ සාකච්ඡා අනුග්‍රහිත කියන වචනේ දාන්නේ මේ සූත්‍රයේ ඉන්නේ දෙබතක ස්වරූපේ ඒ මේක සඳහන් වෙච්ච පොතට කියන්නේ සුත්ත නිපාතේ කියලා. නිපාත කියන වචනේ තියෙන ඌට වැඩි අඩු කරන්න බෑ. භාෂාවක නිපාත පද කියලා කියන්නේ ඌවා කාලයට අනුව, දේශයට අනුව වර නැගින් නැති පද. ඒ වගේ තමයි සුත්ත නිපාතේ තියෙන ආය මොනම විදිහකින්වත් අඩු කරන්න බෑ. නැත්තම් මුට්ටි අඩිය මිසි මණ්ඩි ටික වාගේ. ඉතින් ඒක ගොඩක් වෙලාවට ඒ සුත්ත නිපාතේ කියන පොත දාර්ශනිකයන්ගේ එහෙම නැත්නම් විචක්ෂණ බුද්ධිමතුන්ගේ පුදුමාකාර අවධානයට ලක් වෙච්ච නිසා ඒක පරිවර්තන 10ක් 15ක් තියෙනවා. එක එකන එක එක පරිවර්තන දෙනවා දැනුත් කරනවා. දැන් අනිකුත් පොත්වල තියෙන බුද්ධ ජයන්ති පරිවර්තන කිව්වහම සොයි සමුද්‍රණේ කිව්වම එච්චර තමයි. ආයි ඒකට කවුරක්වත් වැඩි වෙනස් අර්ථ දෙන්න යන්නේ නැහැ. නැත්නම් සුත්තනිපාතේ තියෙනවා සංස්කෘත පොත්වල තියෙන ගතිය එකම වචන දෙකක් ළඟට කියලා ගත්තාම මේ දෙකේ අර්ථ රාශියක් තියෙනවා. වචන වශයෙන් අර්ථ රාශියක් තියෙනවා. පද වැඳුමේ අර්ථ රාශියක් තියෙනවා. ඒ නිසා නිතරම අර්ථය වෙනස් වෙමින් යනවා. ඉතින් ඊට උගාවක් මම හිතනවා හේතුණයි කියලා. මෑත කාලේ ගොඩාක් කටි භාවනා කරන්න පටන් අරගත්තට පස්සේ අර භාවනා නොකර දීපු අර්ථකතන අභියෝගයට ලක් වෙලා තියෙනවා. ඒ වගේම සංස්කෘත භාෂාවෙන් සිංහල භාෂාවෙන් pāli භාෂාවෙන් බුරුම් භාෂාවෙන් thai භාෂාවෙන් මේක දීලා තියෙන අර්ථකතන මේ චට සංගායනයෙන් පස්සේ එකම මේසෙට ඇවිල්ලා තියෙනවා දැන්. ඇවිල්ලා ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන්. මේ බුරුම කිදී එක විදිහක අර්ථයක් දෙනවා. සිංහල ක්‍රම එක විදිහක් අර්ථයක් දෙනවා. pāli පොතේ එක විදිහක අර්ථයක් දෙනවා. සංස්කෘත පොතේ එක විදිහක් දෙනවා. ඉංග්‍රීසි පොත්වල ගොඩාක් අර්ථ තියෙනවා. ඉතින් ඒක දිහා බලපුවාම පේන්න තියෙනවා එක එකන එක එකන මේ අලියෙක් අල්ලලා අන්ද අන්දේ ටිකට කිව්වහම අලියෙක් අත ගාලා මොන වගේද කියලා කිව්වා. ඉතින් මේ પરම්පරාව කනාලගත් එක්කන අලියා කියන්නේ කුල්ලක් වගේ කියලා කියනවා. ඇද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි යාට. කකුල අල්ලපු මිනිහා මේක පොල් ගහක් වගේ කියලා කියනවා. ඉතින් වලිග අල්ලපු එකන කියනවා මුස්නක් වගේ. මේ කොසක් වගේ කියලා. හොඬ වල අල්ලගත් එක්කන කියනවා මේක පුවක් ගහක් වගේ කියලා. බඩාද ගාපිකා කියනවා මේක මහ කළු ගලක් වගේ කියලා. ඉතින් ඒක යොදලා බලාගෙන ඉන්න රජුරවන්ට බුදුම හිනාවක්ලු. මේ ජාත්‍යන්තයෙන්ට අධියක් අත ගන්න දුන්නාම අත ගහලා කියන්නේ. අද්දුරු ප්‍රත්‍යක්ෂය කියන්නේ. නමුත් සමස්තය දකින්න බෑ. සමස්තය දැක්කනම් අලියා. නමුත් සමස්තය නෙවෙයි දකින්න පොල් ගහක් දකිනවා, උවක් ගහක් දකිනවා, වංගිරියක් දකිනවා, කුල්ලක් දකිනවා, වලිගේ දකිනවා. ඉතින් අදත් ලෝකෙ දිහා බලනකොට මේ වගේ පොත්වල තියෙන අර්ථකථන වැඩි වෙනකොට පේනවා. අවංක උත්සාහයක් ගන්න. මොකද කිසිම කෙනෙකුට සමස්තයෙන් ගන්න බෑ. මොකද ඒක ජීවිතේට අදාළ කරගන්නේ නැහැ. ඔය භාෂා පැත්තෙන් බලනවා, ධර්ම පැත්තෙන් බලනවා, විනය පැත්තෙන් බලනවා, ඉතිහාසය දැනගන්න භාෂා විකාශයේ විකාශ වෙච්චරි කොහොමද කියලා බලනවා. ඒ නිසා මේ පොතට දීලා තියෙනම සුත්ත නිපාත කියන වචනේ. ඒ ගැන කියවපු ඒ නිල්ලමිරු ගොඩින් මහත්තයා කියනවා. සුත්ත නිපාතේ පොතේ තියෙන කෙලිම බණව රහත් තුනක්. සෝවාන් සකදාගාමි අනාගාමි ඇසියත් පද නමක් නැහැ. දැන් අනේකුත් ත්‍රිපිටක ග්‍රන්ථවල සෝවාන් රහත් වෙන එක හතර ආකාරකින් කියනවා. සෝවාන් වෙනවා, සකදාගාමි වෙනවා, අනාගාමි ඇරියත් වෙනවා. ඊට පස්සේ මේ රතවිනිච්ඡ සූත්‍රයේ සෝවාන් වෙන්න විසුද්ධි හතක් ගැන කතා කරනවා. ඒක තමයි තේරවාදයේ අල්ලගත්තේ. ඊට පස්සේ අපි ඉන්නේ දැන් තේරවාද රාමයේ. ඊට පස්සේ පසු කාලින අය ඒ විසුද්ධි ටික අට්ඨාරස විපස්සනා කියලා 18කට කඩලා දීලා තියෙනවා. ඉතින් මේ විදිහට අර එක වචනෙන් කියූප එක හතරට කඩලා හතර 18කට කඩගලා දැන් කෙස් පැලෙන තරක. දැන් මං ඉන්නේ උද්‍යප්පේ ඥානේද මම ඉන්නේ දැන් බංගේ ඥානේද මං ඉන්නේ දැන් සංකාරූපෙක්ඛා ඥාන කියලා ගෙවල් දොරවල් රණ්ඩු. මිනිහා සංකාරූපෙක්ඛා ඥාන ඉන්නවා ගෑණි ඉන්නේ උද්‍යප්පේ ඥාන ඔන්න දෙන්නගේ රණ්ඩු. මේ මේ අවබෝධය පිණිස නෙවෙයි මේක ඇවිල්ලා තියෙන්නේ ඒකේ නිකා ඇන ගන්න කපා ගන්න කොටා ගන්න අර වඳුරෙකුට දැලිපියව වෙලා. ඉතින් මේ හොඳකුත් තියෙනවා. ඇත්තටම හොඳකක් තියෙනවා කියලා කියන්නේ මේ විග්‍රහයක් තියෙනවා. නමුත් මේ විග්‍රහය ප්‍රයෝජන සලකලා ගන්න බැරි අර සමස්තය දාලා බලන්න දන්නේ නැතිකම නිසා. ඉතින් මේ විදිහට අපි අනිත් අයගෙත් මත අහලා මේකේ මොකද්ද මේ සන්දර්භයේ වාසිය මෙකාටද යොමු කරන්න හදන්නේ කියලා බැලුවොත් ඒ සුත්තනිපාතේ පොතේ අමාරුම කොටස තමයි පාරායන වර්ගයේ කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ අපි ගත්ත මොගරාය සූත්‍රය සඳහන් කරලා තියෙන්නේ පාරායන වර්ගයේ. ඉතින් ඒවුවා මෙහි මෑතක් වෙනකන් කවුරක්වත් බැලුවේ නෑ ඒක නිකන් මේ තේරෙන්නේ නැති මට්ටමට වගේ. දැන් අර්ථය ඉන්න පටන් ගන්න තියෙනවා. මේ පාරායන වර්ගයට විතරක් වෙනම ලියපු අට කතාවක් තියෙනවා. ඒක දිහා බලනකොට මේක තේරවාද කියන රාමුව ඇති වුණාට පස්සේ පාරායන වර්ගය අරගෙන ඒකට දීපු අර්ථ කතාවක්. මහා නිද්දේශ, චූල නිද්දේශ කියලා සඳහන් කරලා තියෙනවා. ඒක මෑතකදී ඒ බුද්ධිමතුන් අතර භාවනාකාරයෝ අතර සාකච්ඡාට එන්න වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒකේ සූත්‍රයක් කියන එක මතක තියාගන්න. අපි මේ සාකච්ඡා කරන්න හදන්නේ ගොඩක් අර්ථ සම්පීඩනය වෙච්ච එහෙම නැත්නම් කියනවා නම් විවිධ විදියට අර්ථකථන දෙන්න පුළුවන් සූත්‍රයක්. ඉතින් අපි මේ ඉදිරිපත් කරගන්න අර්ථකථනයේ එකම වූත් හරිම වූත් අනික ඔක්කොම වැරදි කියලා අදහස ගන්න නැතුව අපි බලන්න ඕනේ මේක දැන ගැනීම නිසා අපිට අපේ සීලය වඩා ගැනීමට කොච්චරක් සීල ශික්ෂාට කොච්චරක් උදව් කරනවද සමාධි ශික්ෂාට කොච්චරක් උදව් කරනවද ප්‍රඥා ශික්ෂාට කොච්චරක් උදව් කරනවද කියලා. ඉතින් මේ පාරායන වර්ගයේ මේ මෝගරාජ සූත්‍රයට එන්නේ ඉස්සර වෙලා ඒකේ තියෙන පොදු පාරායන සූත්‍ර වල දීලා තියෙන පොදු අර්ථකතනිය එහෙම නැත්නම් නිදාන කතාව කියලත් කියනවා ඒකට. කොහොමද මේ මේ මේ මේ සූත්‍ර පහට ਸਰවචනාංශයට සිද්ධ කියන සිද්ධුනේ මොන පදරමේද කියලා බැලුවොත් ඒකත් ඒ පොතේම පාරායන වර්ගයේ මුලදී සඳහන් කරලා තියෙනවා. ඒ ਸਰවචනාංශී ඉන්න කාලේ ඒ බාවාරි කියලා බ්‍රාහ්මණේ හොඳට ඒවකට තිබිච්ච ධර්මයේ හොඳට තේරුම් අරගෙන එයා මේ ගිහිගේ අතහැරලා කටයුතු කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ ගමක් ඇතුළු කරගෙන ඒ ගමත් එක්ක කටයුතු කරලා තියෙනවා. මෙයා පුළුවන් තරම් දුෂ්කර ජීවිතයක් ගත කරලා තියෙනවා. ගාක් රූක්ෂ ජීවිතයක් ගත කරලා තියෙනවා. දක්ෂිනාපතේ කියලා කියන්නේ දකුණු දිශාවේ ගිහිලා ගෝදාවරි නදිය අසල අසපුවක් හදාන ජීවත් වෙලා තියෙනවා. එතකොට ඒ බමුණම ඇසුරු කරගෙන ගමක් හැදිලා තියෙනවා. සමහරට ඒ ගම පින්න පාතේ දෙන ගම වෙන්න ඇති ගොදුරු ගම. ඉතින් මෙහෙම ඉන්නකොට ඒ බමුණා මේ දවසක් ඒ ගම සම්බන්ධ කරගෙන ගමත් සාංගයේ සම්මාදම් කරගෙන විශාල පූජාවක් තියලා තියෙනවා. හුඟක් වෙලාට එතකොට ඒවා ඒ බලිතෝයිල් පූජා Hindu ආගමේ විදියට. තිලය සත්වෝසෙන් ගෙදර අසපොට ආවට පස්සේ මේ බමුණටත් වැඩි දුෂ්කරව වතපුරන උත්තරම දූවිල්ලෙන් වැකිච්ච හැඩබලු ගෙච්ච මූණක් ඇති ගොණ්ඩේ ඇති ඊටත් වැඩි නාකි බමුණෙක් ඇවිල්ලා කියලා තිනවා මට පූජාවක් කරන්න තියෙනවා රම්මසු 500ක් ඕනයි කියලා. එතන මේ බාවාරි බාමුණ කියලා තියෙනවා මම මේ ලොකු පූජාවක් ඉවර කරලා ඉන්නේ. ඒ නිසා මම ළඟ තියෙන ඔක්කොම වියදම් මේ වෙනකොට සල්ලි නැහැ කියලා. එතකොට අර අලුතෙන් ආපු ආගන්තුක ආපු බ්‍රාහ්මණය මෙයාට සාප කරලා තියෙනවා. ඔබේ හිත හිත හත් කඩකට පැනනවා දවස් හතක් ඇතුළත මම මේ වගේ ගමනක් ඇවිල්ලා විතාල වටිනා ගුණවත් එක්ක ඇවිල්ලා යමක් ඉල්ලනකොට නැහැ කිව්වද කියලා. ඉතින් ඊට පස්සේ බ්‍රාහරි බ්‍රාහ්මණයට විශාල චිත්ත පීඩාවක් ඇවිල්ලා කණ්ඩ බොණ්ඩත් බැරුව බලාගත්තට බලාගෙන ඉඳලා තියෙනවා මේ මේ ලොකු සාපයක් ආපු නිසා. ඉතින් ඊට පස්සේ මේ කතාවේ යන විදියට සම්මිය දෘෂ්ටික දේවතාවෙක් ඇවිල්ලා කියලා තිනෝ යාපු බමුණා ඔළුව කියනක දන්නෙත් නැහැ ඔළුව හත් කඩට පරනවා කියනක දන්නෙත් නැහැ. ඒ නිසා ඔය වගේ සාපේ බලපන්නේ. ඔබේ ගැන කලබල වෙන්න එපා. ඔළුව කියන එක දාන්න ඔළුව හත් කඩකට පළන ඉර්ෂිනාත කෙනෙක් ලෝකේ ඉන්නවා. සරුවචනාස කෙනෙක් ලෝකේ ඉන්නවා. උඹ ගිහිල්ලා ඒ සරුවචනාස හම්බෙලා අහපන් මොකද්ද ඔළුව කියන්නේ කියලා. මොකද්ද මේ ඔළුව පළනවා කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ මේ බාවාරි බ්‍රාහ්මණයට අර මේ దేవතාවා දීපු පණවිඩේ ලොකු සතුටකට හේතු වෙලා අහලා දෙනවා කවුරු ගැනද මේ කියන්නේ. එතකොට කියලා තියෙනවා ශාක්‍ය ජනපදෙන් ගිය මෙන්න මේ මේ කෙනෙක් සිද්ධාර්ථන මේ බුදු වෙලා ඉන්නවා සවැත් නුවර ඉන්නේ කියලා. ඊට පස්සේ බමුණ ඔක්කොම විස්තර දැනගෙන අර ගමේ හොඳම දක්ෂ 18 දෙනෙකුව දෙකතු කරලා කියලා තිනවා. ඔගොල්ලෝ ගිහිල්ලා මේ කෙනා සරුවඥයි මේ ප්‍රශ්න අහන්න අහලා ඇවිල්ලා මට කියලා දෙන්නේ කියලා. ඉතින් 18 දෙනා ඇහුවලු ලෝකේ ඉන්න ඔක්කොමලා දැන්ුණත් ලංකාවේ ගියොත් ඇයට සරුවඥන් වහන්සේලා ඉන්නවා. හොයන්න අමාරුයි. කොයි එකනාද සරුවඥ කියලා. එක එකනාට බෝඩ් ගහගෙන දඟලනවා. ඉතින් මෙයා සරුවඥයි කියලා කොහොමද දන්නේ කියලා. ඊට පස්සේ බාවරි බ්‍රාහ්මණය කියලා දෙනවා. ඒගොල්ලෝ ත්‍රිවේදයේ දන්නවනේ. ඒකේ තියෙනවනේ දෙතිස්මා පුරුෂ ලක්ෂණ. ඒ පුරුෂ ලක්ෂණ තියෙනවා නම් එක්ක සක්විත වෙන්න ඕනේ, එක්ක සරුවච්ච වෙන්න ඕනේ. ඒ නිසා යම් කිසි ගිහිගේ අතහැරියා නම් එයා මේ පුරුෂ ලක්ෂණ තියෙනවා නම් දෙතිස්මා පුරුෂ ලක්ෂණ මෙයා එතකොට මේ සරුවච්ච තමයි. ඊට පස්සේ මේ බමුණු ගිය ගෝලියෝ ටික ඒක එච්චරම පිළිගන්න කැමති නෑ. මොකද ඒක ඔය කියන උපමානෙන් අල්ලන්න අමාරුයි. ඒකට බාවාරි බ්‍රාහ්මණය කියනවා ඒ සරුවච්චන් වහන්සේ නම් එයාට අනාවර ඥානෙ තියෙනවා. ඔයගොල්ලෝ මොකක් හරි ඕගොල්ලෝගේ භාවනා ජීවිතයේ තියෙන බරපතල මොන හරි තේරුම් නැති ප්‍රශ්න හිතින් හිතන්නේ කියලා තියෙනවා ඉස්සරහට ගිහිලා. ඒකට සරුවච්චන්සේ හරියට ප්‍රශ්න දැනගෙන උත්තරේ දුන්නොත් මේ ඒ ඒකෙන් දැනගන්න කියලා තියෙනවා මේ සරුවච්චන්යි කියලා. ඒ නිසා මේ එක්කෙනෙක්වත් ගිහිලා ප්‍රශ්න අහන්නේ නැහැ. සරුවච්චන්සේ ඉදිරියටපත් වෙලා එයා හිතින් හිතනවා. මට මේ ප්‍රශ්න තේරෙන්නේ නැහැ. මට මේක සර්වඥාන්සේ උත්තර දෙන්නේ කියලා. ඉතින් ඒ ඒ අනුව බලනකොට මේක මේ මේ ගූඪ සිද්ධි දෙක තුනක පස්සේ කෙලවර තමයි මේ සර්වඥාන්සේ අති මේ වචනයක් ගාතාවක් එළියට එන්නේ. මේ ඉතින් ඒ නිසා ප්‍රශ්න අහන්නෙත් ගාකල් බලන යනකොට භාවනාත් කරලා තියෙනවා. කරුණු කරුණු දැනගෙන තියෙනවා. නමුත් තාම ගැටේ ලිහිච්ච නැති කෙනෙක් සරුවචන් සීදිරට ගිහිලා ප්‍රශ්න යනවා. ප්‍රශ්නේ ආවට පස්සේ සරුවචනංශේ හිතින් එයාගේ ප්‍රශ්නේ ග්‍රහණය කරගෙන ප්‍රශ්න දෙන උත්තරේ තමයි මේ මොගරාජ සූත්‍රය කියලා සඳහන් වෙලා තියෙන ඊට අනිත්‍ය ඔක්කොම මේ වගේ එක එක මානව පුච්චා කියලා එක එක එක මානවයේ ප්‍රශ්න විදිහ තමයි තියෙන්නේ. මොගරාජ මානව පුච්චා, අජිත මානව පුච්චා ආදි වශයෙන්. ඒ හැම එකේම තියෙනවා භාවනා කරගෙන යනකොට ගැඹුරකදී යම් ප්‍රමාණයට ගියාට පස්සේ මතුවෙනවා සැකයක් නැත්තම් ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නේ සාමාන්‍යයෙන් එදිනදා මේ පාන් ගණන් කීයද පෙට්‍රල් ගණන් කීයද ඇයි යකඩ ගණන් ගියේ කියන එක ප්‍රශ්න නෙවෙයි. ඒවා තියෙන්නේ භාවනා කරනකොට වෙන ප්‍රශ්න. ඉතින් මේ ප්‍රශ්නයක් වරණගෙන්නත් වාතාවරණයක් ඕන. එදිනදා ජීවිතේ පත්තරයක ටෙලිවිෂන් එක රේඩියෝ එකේ කවදාකවත් ඇහෙන්නේ නැහැ. මොකද මේ මිනිසුන් අහන ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න අහන තාක්කල් මේ වගේ ප්‍රශ්නක් එන්නේ නැහැ. ඒ නිසා මේවා සාමාන්‍යයෙන් බනකට ගන්නෙත් නැහැ. ගන්න උගක් වෙලාට බරට සෙනඟ ගොඩක් එන්න ගන්න දේවල්. මේවා කිව්වොත් දුවනවා සෙනඟ. මේකේ තේරෙන දෙයක් නැති නිසා. ඇති ඒ නිසා බලන්න ගියාම පේනවා කාරණා දෙකක් පේනවා. එකක් මේ දැනුම බුද්ධ ආගමට සීමා වෙලා නැහැ. එදා ඉඳලම මේ බැනුම තිබිලා තියෙනවා. දෙක මේ අපි ඔක්කොමලා ගාව තියෙනවා මේ. අපි ඔක්කොම ගාව තියෙනවා. අපි හරියට අදාළ ප්‍රශ්නේ අහුලන්න දන්නේ නැහැ. ගොඩක් ප්‍රශ්න තියෙනවා. එක එක එක එක ගන්නවා. එකකවත් කෙලවරක් නැහැ. ඉතින් ඒ නිසා පේන්න තියෙන මේ ਸਰුවචනාංශගේ කෘත්‍යය ප්‍රශ්නේ තියෙන කෙනාට ප්‍රශ්නට උත්තර දෙනවා මිසක් ලෝක ප්‍රශ්න විසඳන්න ਸਰුවචනාංශය යන්නේ නැහැ. එක එකනට එක එක ප්‍රශ්න තියෙනවා. ඒ දෙන්නේකොට සමා ප්‍රශ්න සමාන විය යුතු නෑ ඒක මම මගේ තාත්තගේ උනත්. අපි මේ ප්‍රශ්නේ අහුලන්නේ තකතිරුකමේ හැටියට. Tamange තියෙන මොඩකමේ හැටියට තමයි ප්‍රශ්න තෝරන්නේ. ਸਰුවචනාංශයේ ප්‍රශ්නේ හරහා එයාගේ තකතිරුකම් පෙන්නලා දෙනවා. ඉතින් ඒක නිසා පේන්න තියෙනවා මේ ප්‍රශ්න ටික උප්පත්තියම අපිට හම්බෙන මේ accounts balance එක. අපි අතර කිසිම වෙනසක් නැහැ. ඔක්කොටම තියෙනවා. හැබැයි මේ ප්‍රශ්නේ එකක් මට ලොකුයි. අනිත් එකනට ඒක වැදගත් නැහැ. මට අනිත් එකන තව එකක් ලොකුයි. මෙහාට ඒක වැදගත් නැහැ. ඉතින් අපි ඇත්තටම කතා කරලා බලනකොට හැම කෙනාම වලිගොඩ වාඩි වෙලා තියෙන්නේ. මේ වලිගේ ගසලා දාලා වාඩි වෙච්චා ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉඳ ගන්න හැටියට තමයි වලිගේ තද වෙන්නේ. ඉතින් හොඳට බලන්න පොඩ්ඩක් වලිකුසල දාලා වාඩි කරපුවා ඉවරයි. ඔය හැම ප්‍රශ්නෙටම උත්තරය ඒක ඇතුලේ තියෙනවා. හැබැයි හොඳට විග්‍රහ කරලා දෙන්න. ප්‍රශ්න හොඳට විග්‍රහ කරනකොට පේනවා මේක පොඩි ළමයෙක් දන්න ප්‍රශ්නයක්, ලොකු මිනිසෙක් දන්න ප්‍රශ්න. මේ ප්‍රශ්න සහ විස්තර අනුව වර්ගීකරණයක් නම් කරන්න බෑ. ඔක්කොමලා එකම කක්ක ගොඩේ ඉන්නේ. ඔක්කොමලා ඉන්නේ එකම දැනුම කියන්න පුළුවන්. ඉතින් ඒ අනුව බලනකොට මේ අදාළ ප්‍රශ්නයන් අදාළ ප්‍රශ්න විසඳුවා නම් ඒ කෙනාගේ ප්‍රශ්න විසඳුනාට සමස්ත ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මොකද සමස්තයට හරියන්නේ නැහැ. සමස්තයට උඩේ මගේ ප්‍රශ්න විසඳෙන්න ඕනේ. ඒක පුද්ගලිකයි රාජගතයි කියලා ඒක විතරක් කැලලොප්පක් ඇතුළේ දාලා හංගලා තියාගෙන. ඉතින් ඊගාව සංසාරේ සංසාරටෝ කරයි යනවා. මේ අරය අහන එකමයි මට තියෙන්නේ කියලා කිව්වා නෑ එහෙම වෙන්න බෑ මගේ ප්‍රශ්න වෙනස් කියලා. ඒ අර ප්‍රශ්නෙට පෞද්ගලිකත්වයක් ආරූඪ කරලා ඒ ප්‍රශ්නෙට තමන්ගේ තණ්හාමාන දිටි දාලා උපමට්ටම් කරලා ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන එක තමයි අපේ තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා ආචාන් බ්‍රම්ගෙන් ඇහවලු කොහොමද රහතන් වහන්සේ කෙනෙක් අඳුර ගන්න කියලා. ඊට පස්සේ කවුරු ප්‍රශ්න අහන්නේ කියලා. ඒ ප්‍රශ්න නැහැ. ඒ සාකච්ඡාරියම කරවන්න නිකන් කියනවා. ඉතින් ඒ නිසා හරි ලස්සනයි මේ මේක දිහා බලනකොට කෙනෙක්ගේ ප්‍රශ්නේ වතරනගෙන හැටියෙන් වයර් මාරු වෙලා තියෙන හැටි තේරෙනවා. ප්‍රශ්නයක් වරණගෙන හැටියෙන් වයර් මාරු වෙලා තියෙන හැටි තේරෙන ගන්න වචන ටික ඉදිරිපත් කරන හැටි විග්‍රහ කරලා බලනකොට එක්කෙනෙක්වත් නැහැ ඒක අයින් වෙලා චෙක්. අනිත් එක එක්කෙනෙක්ගේ ප්‍රශ්න තවකට අදාළ නැත්තේත් නැහැ. ඒ නිසා මේ ධර්ම සාකච්ඡාව කියන එක හරි බුදුමාකාර මේ මේ ඉලෙක්ට්‍රික් දෙයක්. වැදුනොත් කාට හරි කාටකට ප්‍රශ්න හරියට විසඳුනොත් අනිත් ඔක්කොටම නිකන් මකුළු දැලක එක තැනක තට්ටුව දැමගේ මුළු මකුළු දැලම හෙල්ලුම් කරනවා. හැබැයි උන්ට අනිත් එක නා කියනකොට මගේ ප්‍රශ්නේ විසඳුන්නේ නැහැ. අරගෙන විසඳුනා කියලා. ඉතින් අනු බලන්න මේ පාරායන වර්ගයේ කියලා මහා ලොකු දෙයක්වත් නැහැ. ඔය කියන තණ්හා මාන දිටි විතරමයි තියෙන්නේ. දැන් රාග ద్వේෂ මොහ තමයි තියෙන්නේ. හැබැයි ඒකේ ලස්සනට ගොතලා ලස්සන කැටයන් දාලා ප්‍රශ්න විසඳන හැටි බලනකොට අපි හරි දක්ෂයි ප්‍රශ්න ඇති කරගන්න. මේ සාමාන්‍ය සම්පූර්ණ සබහා ධර්මයේ කිසිම ප්‍රශ්නයක් නැතුව මේ දුවන දේ අපි සුවිශේෂී ප්‍රශ්න ඇති කරගන්නවා. ඒ ප්‍රශ්න ඇති කරගන්න විදිහට අපි තැවෙනවා. අපි දානවා. පිච්චෙනවා. ඒ නිසා අපි මේ ප්‍රශ්න ඇති කර ගැනීම මානවයිති වාසිකමක් කරගෙන ජීවත් වෙනවා. අපි තියෙන ප්‍රධාන මානවයිති වාසිකම තමයි මට තියෙන අයිති වාසිකමක් මේකෙන් මට ප්‍රශ්නයක් හදාගන්න පුළුවන්. නමුත් මේ බුදු කෙනෙක් එහෙම නැත්නම් අපි බැලුවොත් එහෙම මේ ලෝකෙට සාමයේ ගේන්න හදන කෙනෙක් උත්තර කවදාකවත් හොයන්නේ නැහැ. ප්‍රශ්න විග්‍රහ කරලා පෙන්න. උත්තර වල මොනම ගැලවුමක්වත් නැහැ. උත්තර ගැන ඇතර තව ප්‍රශ්නයක්. මේ විස්තර කරලා පෙන්නුවාට පස්සේ ප්‍රශ්න විස්තර කරලා පෙන්නුවාට පස්සේ ඉවරයි. ඒකේ මම ඒ බුරුමේ ඉන්නකොට කියව පොතක් Saints and Psychopaths කියලා අපිත් එක භාවනා කරන මහත්තයෙක් ලියන්නේ කොහෙන්ද දන්නේ? ඒතරතුරු ගත්තේ. ආ කියනවා මේ සාමාන්‍ය ප්‍රශ්නයක් තේරුම් ගන්න. සාමාන්‍ය ප්‍රශ්නයක් තේරුම් ගන්නට සෝවාන් වුණාට සකදාගාමී වුණාට වෙයි අනාගාමී වගේ වෙච්ච කෙනෙකුට නම් මෙයා මේ අහන්නේ මොකද්ද කියලා ප්‍රශ්න තේරුම් ගන්න පුළුවන් ඒ වගේ මේ ප්‍රශ්නේ හරහාම උත්තර දෙන්න පුළුවන්. ඉතින් ආ දීලා තියෙනවා ඉලක්ක මගයක් මට මගේ ජීවිතේදී මෙන්න මෙච්චරක් විතර කට්ටිය සෝවාන් වුණා වගේ කියලා ඉන්නවා. ඒගොල්ලෝ ටිකක් ටිකක් ප්‍රශ්න ඉච්චර වැඩි ඇත්තෙත් නෑ. නමුත් කතා කරන විදිහෙන් හිතා ගන්න පුළුවන්. ප්‍රශ්න ඇහිලා සහ උත්තරේ ප්‍රයෝජනෙන් සලකලා කරන්නේ. සකදාගාමී වෙන එක නයි ඉච්ච ලොකු වෙනසක් නෑ සෝවාන් සා. නමුත් අනාගාමී වෙච්ච කරාට ප්‍රශ්නයක් තාපු ගමන් එයා ප්‍රශ්න විග්‍රහ කරන විදිහට ප්‍රශ්නෙමයි උත්තර දෙන්නේ. ඒ ඒ වචනමයි පාවිච්චි කරන්නේ වෙන මොකක් පාවිච්චි කරන්නේ. මොනම බාහිර දැනුමක්වත් ඕනේ නෑ. එතකොට රහත් වෙනකොට ඒක තමයි දියුණු වෙන්නේ. තවත් ඔය සිව්පිලි සිඹියාපත් කියලා සතර පටිසම්භිදා. අත්ත ධම්ම නිරුත්ති පටිභාන කියලා මොකක් හරි කියනකොට මේකේ අර්ථය තේරුම් ගන්න. මෙයා මේ දඟලන්නේ මෙන්න මේක කියන්නේ කියලා. ඊට පස්සේ ධර්මයේ තේරුම් අරගන්න මෙයාට වයර් මාර්ලා තියෙන කොයි වලිගෙද වාඩි වෙලා ඉන්නේ. වලිගෙ වහලා තියෙන්නේ තණ්හා වලිගෙද මාන්නේද දිට්ඨියද කියලා. ඒක අල්ලගත්තා හැම හැම වෙලාවෙම එච්චරම පැහැදිලි නෑ. ඒක අල්ලගත්තට පස්සේ දෙසක් විතර කතා කරලා බලනකොට වලිගෙ සාදාලා වාඩි වෙච්චාම ඉවරයි. ඉතින් මම ඕක කියන්නේ කියලා අම්මගෙන් හරියට බැනුම් අහලා දෙනවා. මං කියන පොඩ වලිගෙ සාදාලා වාඩි වෙන්න කියලා. හරියට තරහ යනවා. දකපුවාම මම ඉතින් කියන ඒ දවස්වල මෙච්චර මේ කාරණා කාරණා මම දැනගෙන හිටියේ නෑ. එනමුත් මොන හරි කතා කරන යනකොට මට තේරෙනවා මේ මොකද්ද එකක් අල්ලගෙන දත හපාගෙන ඉබ හැපිලා හරි අමාරුවෙන් ඉන්නේ. මමත් එතනම හිටියා මට අමාරුවක් නෑ. ඒක කියන පොඩ්ඩ වලිගස දාලා වැඩ බාඩියෙන්න මැනිකේ කිව්වම කොස්ස තිබුණ කොස්සෙන් ගන්න. ඉලවතිම තිලවතෙන් ගන්න. බදු වෙන්න හරි. ඒකද කවදාකවත් කැමති නැහැ කවුරක්වත් මේ මං අහන ප්‍රශ්නේ වැදගත් නැහැ කියලා හිතන. ඒක පුද්ගලික රහසිකතයි කියාගත්තට පස්සේ උන් දා කොච්චර විසඳුවත් ඕකම දත් මිටික කතා තමයි බුදියන්නේ. ඊගාවත් පෙර තෝක ගිනියන. ඒක ප්‍රශ්නයක්වත් නැහැ සබහා ධර්මයට යන්න දෙන්න මොකක්වත්ම වෙන්නේ නැහැ. ඒක තමයි ටාවිසම් කියලා කියන්නේ. let go. උගා ඇතහැරිය පස්සේ මම නැහැ කියලා ඔය ප්‍රශ්නේ එන්නේත් නැහැ. ප්‍රශ්න උත්තරේකුත් ඕනේ නැහැ. ඔය අන්දරින් එකයි තියෙන්නේ. ඉතින් ඒක දන්නේ හොඳටම පොලිටිෂියන්ස්ලා. උන් දන්නවා. උන් අවසන් දන්නවා. අවසන් ඉවරලා කරබන ඇඳාට බීලා. ඔය පැත්තල නිකන් ඉන්නවා. අර මිනිස්සු ගහ ගන්නවා. ඒකට කියන්නේ 3 stage problem එකක් කියලා. ප්‍රශ්නයක් දානවා. මිනිස්සුන් රියැක්ට් කරන්න ඇරලා උත්තර දෙන එක තමයි American politics and British politics කියන්නේ. නිකන් ඉන්න දෙන්නේ නැහැ මිනිස්සු. මොකක් හරි ඔලුවට දානවා. මේ ඇන්තරැක්ස් කියලා එකක් එනවා මරණ සේරම මරණ ඒ නිසා මෙන්න මෙහෙම මෙහෙම කරපු කියලා දඟලපුවා මේගොල්ලෝ වලිගේ උඩ තියාගෙන ගිහිල්ලා ඔන්න ඇන්තරැක්ස් බෙහෙත් හොයනවා ඔන්න බෙහෙත් නැහැ ඒක ඔන්න බෙහෙත් ගණන් යනවා ගියාට පස්සේ ඉතින් රාජ්‍ය කිරෝ බලන්න අපි එහෙම හිටියේ නැත්නම් ඇන්තරැක්ස් වල සේරම මරණ මේ බලනකොට ඇන්තරැක්ස් දාලා තියෙන්නේ තාණ්ඩුවෙම තමයි පහුගිය ටිකේ ආවල් රෝග හතරක් පහක් ඒ සේරම දෙවෙනි ලෝක යුද්ධයට හදාගත්ත කිමිකල්ස් ඒගොල්ලෝ උඩට ගිහිල්ලා ආසියන් තරගයේ විසිරෝ දාන. දාන කියනවා අහවල් පැත්තේ අහවල් හුලංගේ දිහා මේ මේ ලෙඩේ ඉන්න තියෙනවා. ඉතින් අර මිනිස්සු කරගෙන දෙයක් ඉදිරිය බැරිසනේ වලිගේ උඩ තියහන නටනකොට බොහොම සාමකාමී කියලා රජෙන් ඔක්කොම ආධාර දීලා වැඩේ කරගෙන යනවා. ඉතින් ඒක හරියට දන්නවද? පොලිටික්ස් දන්න පොලිටික්ස් දන්නවා හරියට තේරෙනවා. මිනිස්සුන්ට ප්‍රශ්න ඇති කරවෙන්නේ නැත්තම් මිනිස්සු අවුල් කරගන්න වැඩි. ටෙන්ෂන් එක දීපු ගමන් කට්ටිය කූල් එකේ ඉන්නවා. අඩු ගන්න ක්‍රිකට් මැච් එකක් හරි දානවා. මොනව හරි ගෙනත් දානවා. ඉතින් ඔය කැලීකට යන්න කියන්නේ බුදුහාමුදුරු ඔන්න ඔය ට්‍රැප් එකෙන් ගැලවෙන්න. කැලීර ගිල ගියාම ගස් කොළන් වලින් කවදාවත් එජෙන්ඩා එකක් නැහැ. රිලව් ගා කවදාත් එජෙන්ඩා එකක් නැහැ. සර්පින්ගේ කිසිම එජෙන්ඩා එකක් නැහැ. උන් හපනවා කනවා බොනවා ඉවරයි. මේ තරම් විස නැහැ. හැබැයි කැලේ දිනට වැඩිය ජොලි මේ මේ යන න්‍යාය පත්‍රය දන්නවා. මිනිසු ගාන ගැහිලි. මේ අන කොන්ස්පිරසි එක තේරුම් ගත්තට පස්සේ hina කාලා ජීවත් වෙන්න පුළුවන්. බත් ඕනේ අම්මන කම මේකේ තියෙන. ඉතින් බුදුරජාණන් වහන්සේ අර පාරායන වර්ගයේ දෙන උත්තර දිහා බලනකොට පේනවා මේ නූල් පටලව දුන්නාට පස්සේ නූල් ගලවලා මෙන්න මේව කරලා පෙන්නන. ඉතින් මේ පැටලිලා තියෙන ඔක දිගහැරලා පෙන්නනවා. වෙන මොකක්වත් උත්තරයක් නැහැ. ඒක නිසා ඒ විදිහට Taman තුලින් එන ප්‍රශ්න දිහා උත්තරයක් හොයන්න නැතුව ප්‍රයෝජන ප්‍රතිඵල අපේක්ෂා කරන්නේ නැතුව ප්‍රශ්න විග්‍රහ කිරිල්ල තමයි අපි විපස්සනා කරනවා කියලා කියන්නේ. ප්‍රශ්නියම විග්‍රහ කරන මේසක ප්‍රතිඵල අපේක්ෂා කරන්නේ නැහැ. මොකද ප්‍රතිඵල ඕන්නේ අපේ ප්‍රතිඵලයක් ඕන්නේ හිට උදේ తీර නගින්න. අපේ ප්‍රතිඵලයක් ඕන්නේ මේ ගස්කොලන් වල gediy හැදෙන්න. අපේ ප්‍රතිඵලයක් අවශ්‍ය නැහැ මේ කුරුල්ලන්ට පිටර දාන්න. ඒක වෙනවා. උඹල තටමැව්වොත් උඹල වලිගය අපාගනි වලිගොඩ වාටනවා රිදෙයි. වලිගයක සාදාල නිබ්බුද්ධිය ගනිල්ල. ඒතර මේ වැඩේ මේ විදියට යනවා. ඒකට අද ඉන්න ජනතාව මේ දිනුනුයි කියන කට්ටිය කැමැතිම නෑ. ඒගොල්ලෝ ඔක්කොම කරන්න හදනවා. ඉතින් කරුවට පස්සේ වෙන්නේ මොකද අර පඬිතිව සමාජයට මෙහෙ කරති අති පඬිතිව සමාජයේ එහෙ මෙහෙ කරති. අද තියෙන එහෙ මෙහෙ දිහා බලනකොට පුදුම හිනාවක් යන්නේ. තියෙන දේ හරියන්නේ. ඒක එහෙ මෙහෙ කරන්න එහෙ මෙහෙ කරාට පස්සේ ඉතින් ප්‍රශ්න දවසේ පොඩි උත්තර සියක් තියෙන බුදුරජාණන්සේක. ඒක නැතුව ඒක නැතුව අර රීලව ගිහිල්ලිවලා දරකොටේ ඉරණ ලී කොටේ වලිගේ අයින් කරනවා. මේ කුකුණු කුඤ්ඤ අයින් කරනවා. අයින් කරනවා වලිගේ තද වෙනවා. ඉතින් වැඩිම දන්න අයියෙන් කුඤ්ඤ අයින් කරපුවා වලිගේ තද කරගෙන වලිගේ තද වුණාට පස්සේ ඉතින් බරපතල ප්‍රශ්නයක්. අද අද ඉන්න කට්ටියට කුඤ්ඤ පෙන්වන්න බෑ. ඒගොල්ලෝ හොඳට පట్టල වාඩින වලිගේ මැදට දාලා උත්තර කුඤ්ඤ අයින් කරුවට පස්සේ ඊට පස්සේ එනකොට හරියට හරි කරදරයක ඉන්නේ වලිගේ තද වෙලා. ඉතින් ඒ නිසා මේ මොගරාජ සූත්‍රයේ තියෙන උත්තරේ ගත්තත් ඒ උත්තරේ හෝ ප්‍රශ්නේ දෙකම ස්ථේරවාදයෙන් අයින් වෙලා. ඒක මහායාන පොත්වල ටිකක් තියෙනවා. මේ ශූන්‍යතාවය සහ ශූන්‍යතාවාදය කියන එක පසු කාලින ගත්තා. ඒ අරගෙන ඉවලා ආයෙත් ඇවිල්ලා බලනකොට කොතෙන්ද තේරවාදයේ කත හැරුණේ කියලා බලනකොට ඒක ගැලවෙන්නේ නැති ගතියක් තිබිලා තියෙනවා. ඊට පස්සේ ලොකු සාංශකින් ගිහිල්ලා ඇහුවා මේ ඥානানন্দ සාංශල ඔක්කොම ඉන්න වෙලාවේ ඇයි මේ බටහිර ලෝකෙ මෙච්චර නිකාය හදාගෙන මේ විඤ්ඤාති මාත්‍රතා තිද්දි යෝගාචාර ශූන්‍යතාවාද එතනින් ගියා මධ්‍ය ප්‍රතිකාරිකාව අරේ මේ ඒස් ලොකු සාංශක නේ ඔක්කොම තියෙනවා මේකේ මේ මොගරයි සුත් කෙලිම කතා කරන කවුරක්වත් ඒක නෑ වැඩි ස්පෙෂලායිස් කරලා තියෙන්නේ අපි ගිහිල්ලා තියෙන්නේ ලීනියර් සිස්ටම් එකට ඒ නැත්නම් විසුද්ධි හතේ ක්‍රමයට අපි මේ සිස්ටම් එක බලන ක්‍රමේ සම්පූර්ණයෙන්ම අමතක කරලා අපි ලස්සන මේ පොත්පත් ලියාගෙන අරකට පස්සේ මේක මේකට පස්සේ මේක හිත වැඩ කරන්නේ කවදාකවත් දෙන්නේ. හිත වැඩ කරන්නේ සම්පූර්ණ මේට්‍රික්ස් එක. ඉතින් ඒ නිසා අර එක එක එක එක ගලප ගලප යන එකත් නරක නෑ. නමුත් සමස්තය අවබෝධ කිරීමට බරපතල ප්‍රශ්නයක් වෙනවා. ඒ රිඩක්ෂනිස්ට් තියරි එක එහෙම නැත්නම් මේ අඩු කරන එක. තේරවාදී ඒකට හරි දක්ෂයි. විභජ්‍යවාදීට හරි දක්ෂයි. කපල කොටලා හරි ගස්සලා කෑලි කෑලි වෙන් කළා හරි ගස්සන. නමුත් ඒ ඔක්කොම එකතු වුණාට පස්සේ කොහෙද මේ යන්නේ කියන අර සමස්ත බැලිල්ලේදී දැහි නඩුපාඩුකම් වගේ තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ වගේ මොගරාජ සූත්‍රය වගේ එකක් විග්‍රහ කරනකොට ඒ මහායාන බුද්ධ ආගමේ සංස්කෘත බුද්ධ ආගමේ තිබුච්ච කරුණු අපින්ව සමහර හැලිලා තිනවා. ඒ ටික ගත්තට පස්සේ හුඟ දෙනෙක් චෝදනා කරනවා ඔය උත්තර මහායාන උත්තර කියලා. ඔය උත්තර අපේ අපේ ගැළපෙන එකක් නෙමෙයි. මොකද අපේ තේරවාදෙ ඉච්චර ඉවවා මේ අර්ථ දීලා නැහැ. නමුත් අපිට දැනගන්න පුළුවන් භාවනා කරන කෙනෙකුට නම් මේවා නිකන් හුදු තර්කයේ සඳහා තර්ක ගොඩනගිලා පමණද නැත්නම් ඇත්තට මේ මහායාන ක්‍රමයේ දෙන එකෙන් අපේ එදේදා ආතතිය අඩු වෙනවා. අපිට තියෙන අසහනිය අඩු වෙනවද මේ ප්‍රශ්න වලට කෙටි උත්තරයක් ලැබෙනවද කියලා. ඉතින් ඒක පසුගිය අවුරුදු 30 40 ඇතුළත ලොකු වර්ධනයක් වෙලා තියෙනවා. ශුන්‍යතාවර්ථේ ශුන්‍යතාවාදී නාගාර්ජුන පාදයන් ඉදිරියට ගෙනාගත්ත කරුණු දැන් තේරවාදයට සම්පාත වෙලා ගමන් කරන පැත්තක් තියෙනවා. ඒකෙදි ගොඩක් නිස්සන්නවනේ පැත්තෙන් අපිට කියන්න තියෙන්නේ මේ ලොකු සංසේක පිළිඅරගත්ත තිරුණාසිනමක් වුණාට ඥානানন্দ සාංශය ගොඩාක් සුද්ධ කරා අපි. සුද්ධ කරලා සංස්කෘතෙන් ගෙන දාලා තේරවාදී තියෙන එකක් දාලා සෑහෙන දුරට මේක සජීවී දෙයක් නැත්තම් තේරවාදය අපිට තේරුම් ගන්න බැරි දෙයක් නෙවෙයි කියන පැත්තට ගෙනත් තිබුණා. ඉතින් ඒ නිසා ඒ මොගරාජ අර බාවාරි බ්‍රාහ්මණයාගේ උපදේශය අරගෙන එයාට ගිහිල්ලා මේ එයා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට සවැත්නුවර ඉදිරිපිට එයා ප්‍රශ්න කල්පනා කරනවා. මට මට එන ප්‍රශ්නේ මේ නෙමෙයි මට එන ප්‍රශ්න නෙවෙයි මේ බුදුහාමුදුරු බුදුද සම්මා සම්බුද්ධද කියලා දැනගන්න හිතින් හිතන්න කියන ප්‍රශ්නය. ඉතින් එතකොට යා හිතන ප්‍රශ්නයක් අයං ලෝකෝ පරලෝකෝ එළෝ මෙලෝ කියලා දෙකක් තියෙනවා. බ්‍රහ්ම ලෝකෝ සදේවකෝ. දිව්‍යයන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකයක් ගැන කතා කරනවා. දිට්ඨින් තේ නාබි ජානාමි. ඔබ වහන්සේ වගේ තරුවචන වෙච්ච කෙනේ දෙයියෝ ඉන්නවයි කියනවද නැහැ කියන. එලවක් තියනවද මෙලවක් තියනවද? ඔබ වහන්සේ වගේ අවබෝධ කරපු කෙනෙක් ගෝතමසේ අසස්සිනෝ. ඔබ වහන්සේ මේ දෙවියෝ ඉන්නවා, බ්‍රහ්මයෝ ඉන්නවා, එලවක් තියෙනවා, මෙලවක් තියෙනවා කියලා මේ පෙන්වන්න හදන බුද්ධි කොස්මොලොජි එක පිළිබඳ ඔබ වහන්සේගේ දෘෂ්ටිය කොහොමද කියලා. මේක බරපතල ප්‍රශ්නයක්. බරපතල ප්‍රශ්නයක් කියලා කියන්නේ මම දැන් මෙතන කියන සන්දර්භය තුල දෙයියෙකුට රින්ගන්න ඉන්න බෑ. ඉන්න තැනක් නෑ මේක ඇතුලේ. බ්‍රහ්මයෙකුට ඉන්න තැනකුත් එලොක් මෙලොකට එන්න තැනකුත් නැහැ. මේ වර්තමාන මොහොතෙන් පිටපණින්න ඕනේ. දෙයියෝ බ්‍රහ්මිය අතීත අනාගත වර්තමානට යන්න. ඉතින් ගිය ගමන් විශාල පටලවිල්ල. ඊට පස්සේ වර්තමාන මොහොතට ගලන් ඔය ඔක්කොම නිකන් හුදු සංඥා විතරයි. ඒකට බුදු කෙනෙක් මේ අන්ත දෙක කොහොමද බලන්නේ? ත්‍රිරාදේදී අපිට කියලා තියෙනවා දෙයියන්ගෙන් අනුකම්පාව ලබා ගන්න රතන සූත්‍රය කියන්නේ. එහෙනම් මංගල සූත්‍රයේ ඉන්නවා දෙයියෝ ඊට පස්සේ මෙතෙන් අනිත් පැත්තෙන් ඇවිල්ලා කියනවා සතිය වඩන්න. සතිය වඩනකොට ඌ ප්‍රපංච විතරයි. අර පැත්තෙන් දෙයියෝ ඉන්නවා, දේවාල තියෙනවා, මේ රතන සූත්‍රය සජ්ජායනා කරන්න කියනවා, රංගමාත කර්ණිමිත්ත සූත්‍රය, මංගල සූත්‍රය සජ්ජායනා කරන ওই දෙක ගත්තාම මහා ඔළුවක් පුපුරන්න නැතුව තියෙන එක පුදුමයි. ඒක පැත්තකින් 100%ක්ම ප්‍රතික්ෂේප කරනවා. අනිත් පැත්තේ දෙයියන්ගේ යාග හොම් පවත්තරනවා. ඉතින් මේකදී බුදු කෙනෙක් කොහොමද බලන්නේ? එහෙම නැත්නම් අපි ගන්නේ මාහරය කෙනෙක් කොහොමද බලන්නේ කියලා. මාහරය ඇත්තටම ඉන්නවද සුදු පාට දත් දෙකක් තියාන ඇත් දෙක රතු පාටලා කළු පාට මයිල් තියෙන බඩ ලොකුට තියෙන එකෙක්ද? එහෙනම් මාහරය කියලා කියන්නේ වෙන එකක්ද? ඉතින් උඩ පස් දෙනෙක් ඉන්නවා මච්චු මාර, කෙලේශ මාර, අபிසංකාර මාර කියලා. ඉතින් ඕකෙදි මේ මොගරාජ කියලා දැන් ඔබ වහන්සේ මම ඉස්සරහා ඉන්නේ. ඔබ වහන්සේ මේ දෙවියන් සහිත මරුන් සහිත බම්මුන් සහිත එළෝ මෙලෝ සහිත මේ ලෝකේ ඒ කට්ටිය දිහා බලන්නේ කොහොමද? ලෝකේ සම්පූර්ණ දෙපැත්තකට බෙදලා ඉන්නේ. බුදුහන්සේ දේශනා කරන දේම මේකත් කියලා තියෙනවා මේකත් කියලා තියෙනවා. ඉතින් එතකොට තමයි අපිට තේරෙන්නේ මේ මේ මොගරාජට නෙමෙයි මේක අපිට ප්‍රශ්නයක් තමයි. බුදු අපිව දෙක පල්ලගෙන ඉන්නේ. එක පැත්තක ඇත්තේම නැහැ කියන භාවනා කරන්න එනවා. වර්තමාන මොහොතේ හිත ගන්න ඔය එකක්වත් අරගෙන බෑ. ඒ වුණාට කොහොම කෙරුවක්වත් දෙහි දෙහි ලෙල්ලක් අරගෙන සතියක් කොතලා තඹ කාසියක් ගැටයක් ගහලා ඉතින් සමන් දෙයියන්ට පඳුරක් අයින් කරනවා කියවට ඒක ප්‍රශ්නෙකුත් නැහැ නේ අප්පා. ඒකත් කෙරෙන්න එපා ඉතිරිපාද යනකොට ඒකත් කර. ඉතින් ওই දෙකම දෑති තියාගෙන යනකොට බුදු කෙනෙක් අපිට දිහා බලනකොට අපි මොකක්වත් නැහැ කියන එක ප්‍රබුද්ධ මතයක් විදිහට පිළිගන්නොත් හිටියොත් සපෝසින් සස් දෙයියෙක් හිටියොත් කියලා පඳුර දාලා තිබ්බ ෂේප්නේ. දැන් මේ දෙක මැදනේ දැන් අපි යන්නේ. ඉතින් ඒක දන්නවනේ ඇතුළත තන්නේ කර දෙකට දෙතෑවරලා ඉන්නේ කියලා. ඉතින් ඒකට බුදු කෙනෙක් මොකද කියන්නේ? මේ අදාළ මේ ප්‍රශ්නේ අදාළ නැති එකම මිනිසෙක්වත් ලෝකේ නැහැ. හැම කෙනාම කරන්නේ ඒ වගේ ප්‍රපංචය. මට පහුගිය දවස්වල ඔය සතිපාසල වැඩ නිසා අපි ගියා මේ මුගක් මට හම්බුණා මේ මුස්ලිම් කට්ටියත් එක්ක එකට වැඩ කරන්න විශේෂ මුස්ලිම් කලබලයාවට පස්සේ ඉතින් හොඳ ප්‍රබුද්ධ දෙතුන් දෙනෙක් හම්බුනාට පස්සේ ලස්සන පොත් ටිකක් ලියලා තියෙනවා සිංහලෙන්ම ලියලා තියෙනවා. පස්සේ මං ගෙදරට ගිහිලා තේකුත් බීලා පොත් ටික අරන් ආවිල්ලා බලලා එයා කියනවා දේවවාදයේ පිළිබඳව මුස්ලිම් මතය, දේවවාදයේ පිළිබඳව බෞද්ධ මතය, දේවවාදයේ පිළිබඳව රිචඩ් ඩෝකින්ස් මොකද කියන්නේ. කියලා බලන්න බේනවා එක එකටවත් තීන්දුවක් කරගන්න බෑ. මුස්ලිම් ආගෙන 100 100ක්ම දෙවියන් අතේ වැඩේ තියෙන එක. රිචඩ් ඩෝකින්ස් කියනවා God delusion කියලා මුළු ලෝකෙනම පොත ලියලා පෙන්නන නෑ කියලා. ඒකෙත් එක තැනක දෙයන්ටි ස්තුතිවා කියලා ලි වැරදිලා ලියලා තියෙනවා කියලා අර මුස්ලිම් මනුස්සයා කියනවා. යත්තතර දෙන්නේ කියලා. ඉතින් මේ වගේ සංකල්ප දිහා බලනකොට අපිට පැත්තක් ගන්න පුළුවන්. ඉන්නවයි නෑ. නැත්නම් ඉන්නව නෑ දෙකමද. ඉතින් අපිට මේ වගේ අර චපල ගතියක් විවිධාකාර ගති තියෙදි බුදු කෙනෙක් ඉදිරියට ගිහිල්ලා මේ මොගරා යහනවා ස්වාමීන් වහන්සේ මේ පිළිබඳව ඔබ වහන්සේගේ මතය දැනගන්න මම කැමතියි. ඉතින් මේක අවුරුදු 2600 පරණ ප්‍රශ්නයක් නෙවෙයි. මොගරාජයට තිබිලා බුදුහාමර ගැන සීතු ප්‍රශ්නකුත් නෙවෙයි. හැම කෙනෙක්ම බොක්කේ පැහැවෙන ප්‍රශ්නයක්. ඉතින් ඒක තමයි පාරායන වර්ගයේ තියෙන්නේ. හැම කෙනාටම තියෙන්නේ මේ වර්තමාන මොහොතේ පැන්නුවාට පස්සේ ක්ෂණේ පන්නගතතර පස්සේ සතිය පන්නගතතර පස්සේ එළිය ඔක්කොම ප්‍රශ්න. ඒක මේ කට්ටිය කියලා බුදුහාමරංගේ ප්‍රශ්නයක් කරන්න ආවා. බුදුහාමර බුදුහාමර දාන මෙන්න මට ප්‍රශ්නක් තියෙනවා ඔබ අන්ත නෑ කියනවාද මේක සාමාන්‍ය වචන දානවා. භාෂාවට දාන්න පුළුවන්. මේක ගැන මොකද කියන්නේ කියලා. ඉතින් බුදුන්සේ කවදාකවත් එමස ඔබ මොහොතේ අඹ සතියේ හිටියේ නෑ අර ඒ මොකක්වත් නෑ. දෙන උත්තරෙන් පෙන්න ඔබට ප්‍රශ්නේ ඕන නම් ওই පැත්තට ඵලයන් උත්තරේ ඕන නම් මේ පැත්තට ඵලයන් ඔබට ওই දෙකම තියෙනවා. ඒක මානව අයිතිවාසිකමක් මේ සියලු ලෝක වාසීන්. අපි හරිය කැමැති උත්තරේ පැත්තට වැඩිය ප්‍රශ්න පැත්තට. එතකොට නේ අපේ පඬිතුකම් පෙන්වන්න පුළුවන්. අපේ වැඩ පෙන්වන්න පුළුවන් උත්තරේ නැතුවම නෙවෙයි. උත්තරේ අතගාලා නැතුවත් නෙවෙයි. උත්තරේ තමගේ පර්ස් එකේ නැතුවත් නෙවෙයි. නමුත් අපි හරි ආසයි නාය කෙලින් අල්ලන රෙඩි ඔළුව වටේට අත දාලා නාය අල්ලන්න අපි හරි කැමති. අන්න ඕක තමයි ප්‍රපංච කරනවා කියන්නේ. ඕක තමයි මේ කෙටියෙන් කියන තේද්දී තියේදී වටවලල යනවායි කියලා කියන්නේ. sannivedana වැඩි වෙන්න වැඩි වෙන්න IT වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රපංච කරන්න වැඩි. මේ බොහොම සරලව කියන්න පුළුවන් දේවල් වටවලල්ලේ ගිහිලා අපි කියනවා සාහිත්‍ය කරනවා අතිශෝක්ති දානවා එහෙම නැත්නම් ආලවට්ටම් කරනවා එහෙම නැත්නම් මේ ඩිප්ලොමැටික් ලැන්ග්වේජ් කතා කර කර ඉන්නවා නමුත් කාරණාව කතා අදාළ නැහැ ඉතින් ඒක නිසා අයන් ලෝකෝ පරලෝකෝ බ්‍රහ්ම ලෝකෝ සදේව ඒ ලෝකේ මේ ලෝකේ දිව්‍ය ප්‍රඥයෝ ඉන්නවා දිට්ඨින් තේනාබි ජානාමේ ගෝතමසේ අසස්සිනෝ ඒ පිළිබඳව ඔබ වහන්සේගේ දෘෂ්ටි අපිට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මේක ප්‍රශ්නේ දාන්නෝ ගැළවිලත් ඉන්නවා වහන්සේත් ගැළවිලා ඉන්නවා වහන්සේ ගැළවෙන උත්තරේකුත් දීලා තියෙනවා. ඉතින් එතකොට මම මේ කියන්න හදන්නේ මේක මේ මොගරාජයට විතරක් ඇති තනිකර පිස්සුවක් නෙවෙයි අපිට තියෙන පිස්සුවම තමයි. එවිට මේ මොගරාජයට විතරක් ඉන්දියාවේ ඉපදිච්ච නිසා බාවාරි බ්‍රාහ්මණයාගේ ගෝලයා වෙච්ච නිසා ඇතිවෙච්ච එකක් නෙවෙයි. ඒ වගේම මේ බුදුජානනාංශේ හම්බුණාට පස්සේ නැත්නම් දෙන උත්තරේ දිහා බලනකොට උත්තරයක් නැති ප්‍රශ්නකුත් නෙවෙයි. අපි කොච්චරක් අර උත්තරයට වැඩිය ප්‍රශ්නෙට ප්‍රිය කරනවද කියන එකයි මම මේ කියන්නේ. මේ කෙටි උත්තර තියේදී අපි මේ ප්‍රශ්න වලට කොච්චර කැමැත්තක් තියනවද කියලා. ඉතින් ඒ නිසා දෙකින් දිගටම දෙකින් දිගට පම කාලේ පැටිච්ච හිවලෙක් වගේ. ඔය අනාගෙන පටලවාගෙන පටලවාගෙන යනවා කෙටි උත්තරක් තියෙන්නේ. කෙටි උත්තරේ තමයි බුදුජානකගේ සූත්‍රයේ හම්බෙන්නේ. ඒතං අභික්කන්තං දස්සාවි අත්තිපඤ්ඤේ ආගමං. ඔබ වහන්සේ දුරදිග දක්නා නුණක් ඇතිව ඔබ වහන්සේ කෙරෙහි ප්‍රශ්නේ අහන්නයි මම මෙච්චර ආවේ ස්වාමීන් ළඟට කතන් ලෝකං අවෙක්කන්තම් මච්චු රාජාන පස්සටි මේ විදිහට දෙවියෝ ඉන්නවා බ්‍රහ්මෙක් ඉන්නවා අතීතේ තියෙනවා අනාගතේ තියෙනවා එළෝ තියෙනවා මෙලෝ තියෙනවා කියලා ඔබ වහන්සේ මේ මේ ලෝකයා පැටලලා ඉන්න ප්‍රශ්නට ඔබ වහන්සේට දර්ශනයක් තියෙනවනේ යම් ආකාරයක් මේ ප්‍රශ්න දිහා බලන ආකාරය තියෙන ස්වාමීන් වහන්සේ මට කියන්න මෙන්න මේ වගේ ප්‍රශ්න පැටලලා ඉන්න මිනිස්සු මොන විදිහට මේ ප්‍රශ්න දිහා බැලුවොත් අපි අමරණීය වෙයිද මාර්ගයෙන් ගැලවෙයිද මේ ප්‍රශ්නයි උත්තරයි තේරම මාරපාක්ෂිකයි. ඒ ඔක්කොම මාර දෙයිය. ඔබ ළඟ තියෙනවා එහෙම්ෙන් දාගෙන අපි කියනවා ගඟ දිගේලට යන ක්‍රමයක් කියලා against the grain කියලා ක්‍රමයක් තියෙනවා. අන්නේ ක්‍රමයට ගියාම ගිය පාරේ හුලඟක්වත් මාරයට අහුවෙන්නේ නැහැ. තාම ලෝකෙත් එහෙමයි මිනිස්සුත් ප්‍රශ්න අහනවා. ගොඩක් යනවා. නමුත් මේ අතරමැදි දාගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ඕක අහන ත්‍රිවිල් කාර්යය. උන් දන්නෝ යන්නේ. බුදුහාමුදුරු හම්බුනේ නැත්තම් අහන ත්‍රිවිල් කාර්යකේ උඹට හදිසි ගමනක් යනවා කොහොමද යන්නේ කියලා. ඉන් පහුගිය දවස්වල දැම්ම වමෙන් ඉස්සර කෙරුවොත් විලිසෝ 5000ක් දඩ කියලා. ඊට පස්සේ අරින් මෙන් දැම්ම ඊට පස්සේ ඌ කිව්වා එම් කරන්න නැති යන්න බෑ. දැන් මේ මනුස්සයා බඩ පිට බැලපු වෙලාව මම මේවත් බලන්න කපාගෙන යනවා. ඉතින් අර මනුස්සයා බලනකොට මූ ගිහිල්ලත් ඉවරයි බයින්ද දෙකුත් නෑ ඌ දැනගෙන මේ යහපැත්ත බලාගෙන. ඉතින් මේ මේ ක්‍රමේ ඉතාමත්ම තීක්ෂණ දැනුමක් ඇති බුදුහාමුදුරන්ගේ හෝ ත්‍රිවිල් ඩ්‍රයිවර් කෙනෙක් ගැහුවනම් උත්තරේ තියෙනවා. අපිට වෙලා තියෙන්නේ ඒ උත්තරේ ස්ටෑන්ඩඩ් එකක්ද මේ මාර්ග නීති වලට දාන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න පුළුවන් එකක්වත් ඔය ත්‍රිවිල් කාර්ය ගහ තියෙන උත්තර දාන්න බෑ පොතට. ඌ එහෙන් දාගත්ත මෙහෙන් දාගත්ත ගියා. ඉතින් ඒක බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා විසින් අනුගමනය කරන ශ්‍රේෂ්ඨ ධර්මයක්ද නැත්නම් ඔක්කොටම පොදු වෙන්න ඕනද මේක හැම භාෂාවටම හැම ව්‍යවස්ථාවටම ගැලපෙන විදිහට කියලා මේකේ තියෙන මේ ප්‍රයෝජනෙයි සලකලා වැඩ කිරීම සහ ඒක මේ සම්මුති සමාජයේ සම්මුතියට වැටෙන ගතියක තමයි පරමාර්ථ ධර්ම සහ සම්මුති ධර්ම කියන්නේ. පරමාර්ථ ධර්මදී ප්‍රයෝජනෙ කෙරුවා ගියා ඊට පස්සේ ගිය පාර හුලඟක්වත් නැහැ. කියන්නේ ව්‍යාකරණිකුත් නැහැ, ව්‍යවස්ථාත් නැහැ, නීතිට ගැලපෙන වාක්‍යයක් නැහැ වැඩේ ඉවරයි. කපුරු පුච්ච පුතනවා වගේ. සම්මුති ලෝකේ ආවට පස්සේ මේක පිරමින්ටයි ගෑනට සම වෙන්න ඕනේ, අතීත අනාගත සම වෙන්න ඕනේ, පවතින නීතියට සම වෙන්න ඕනේ, ආර්ථිකයට සම වෙන්න ඕනේ. සම්මුතියට දාන්නේ කොහොමද කියලා. ඉතින් මේ දෙකේ භාවනාවේ දියුණුවෙන් දියුණුවෙන් යම් කිසි කෙනෙක් පුත්තජන භූමියේ ඉඳලා ආර්ය භාවයට යනකොට කොහොමද මේ තමන්ගේ කැටි ලිහාගෙන එහෙම නැත්නම් තමන්ගේ ගැලවිඥාව කියලා කියන්නේ ගැලවිඥාව ඉදිරියට යනවද නැත්නම් මේ කරන කරන දේවල් අනුන්ට විග්‍රහ කිරීමේ ක්‍රමේ නිසා වගකීම් නිසා අපි පමා වෙනවාද කියලා. ඉතින් මේ දෙකේදී ਸਰවචනසික ක්‍රමේ මොකද්ද කියන එක තමයි මේ අහන්නේ අපි මේ යන ගමනේදී මායයට අහුවෙන්නේ නැතුව මායයට ගියේ පාරේ හුලඟක්වත් අහු නැති යන හැටි අහන. අර්ථන විශාල ප්‍රශ්න දෙයි දෙයියෝ ඉන්නවද බ්‍රහ්ම ඉන්නවද අතේ ඉහලෝකයක් තියනවද පරලෝකයක් තියනවද මෙවැනි ප්‍රශ්න තියෙන ලෝකෙක කිසිම ගිය පාරක හුළඟක් නැති වෙන විදියට කුරුලෙක් ගියා වගේ මාරයට අහු වෙන්නේ නැතුව යන්නේ කොහොමද කියලා. ඒ නිසා මේ ප්‍රශ්නේ මේ හරි ස්වභාවික ප්‍රශ්නයක්. ඒ වගේම කාලයට අහු වෙන ප්‍රශ්නයක් නෙවෙයි. කෙනෙකුට දේශයකට අහු වෙන ප්‍රශ්නකුත් නෙවෙයි. ඉතින් මේකට මේ ਸਰුවචනanse දෙන්නේ එහෙම නැත්නම් මේ ਸਰුවචනanse පාවිච්චි කරන්නේ ඒ ඒ ඒ අහන ප්‍රශ්න විදිහට මම උත්තර දෙන්න. ඒ මොගරාජට සඳහන් කළා තියෙනවා ශුන්්‍යත ලෝකං අවකසු ලෝකයේ මේ ප්‍රශ්න ඔක්කොම බොරු හිස් බව තේරුම් ගන්න. ප්‍රශ්න වල කිසිම අගයක් ආඩම්බරයක් දෙන්න බෑ දීපු ගමන් පැටලෙනවා. උඹට තියෙන ප්‍රශ්න ලෝකයක් නේ මුළු ලෝකෙම ශූන්‍යයි කියලා හිතන්න. ශූන්‍යයි කියලා කියන්නේ නැහැ කියන එක නෙවෙයි අපි ගත්තොත් මේ මේ කාපට් එක මේ කාපට් එකේ කෘත්‍යයක් සිද්ධ වෙනවා. එහෙනම් මේ කාපට් එකේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ඔක්කොම විසිලා ගියොත් එහෙම මේ කෘත්‍යය සිද්ධ කරන්නේ නැහැ. කාපට් කියන්නේ බෑ. නමුත් ඉලෙක්ට්‍රෝන ටික තියෙනවා. ප්‍රෝටෝන ටික තියෙනවා. ඒ වගේ මේ හැම දෙයක්ම ගොනු වුණාට පස්සේ ප්‍රශ්නයක්. විසුණුනාට පස්සේ ප්‍රශ්නයක් නැහැ. පිරුණාට පස්සේ පීයෙන් අයින්න බලව මොකුත් වෙන්නේ නැහැ. දැන් කාපට් එකට පීයනොත් තුවාල වෙනවා. මෙන්න මේ විදිහට අයින් කරන එකට ගොනු වෙලා සංකතයක් වශයෙන්, සම්තතියක් වශයෙන් ඝණයක් වශයෙන් මේ තියෙන දේ ගොනු වෙලා දකින්නේ අපේ තණ්හාමාන දිත්තේ නිසා මේවා වැඩ කරන්නේ ස්වාධීනව. මේකේ තියෙන අංශු දෙකක් දන්නේ නැහැ මේ එකම කාපට් එක වැඩ කරනවා කිය. නමුත් අපට පේනවනේ ඒක මේ මගේ කාපට් එක මේ අහවල් තන කාපට් එක කියලා අපිට මේකේ ගොනුවක් පේනවා. ඒ ගොනුවට පියෙන් ගන්න පුළුවන් විනාශ කරන්න පුළුවන්. නමුත් එකම ඉලෙක්ට්‍රෝන එකටවත් ප්‍රෝටීන් එකටවත් පියෙන් එන්නත් බෑ. විනාශ කරන්න බෑ. ඉතින් මේක මේ අර ගොනුව තිබුණ එක සම්මුතිය විසිට ගියාට පස්සේ දෙයක් නැති වෙනවා විනාශ වෙනවා උච්ඡේදයට වැටෙනවා එහෙම නැත්නම් මේ නාස්තික පැත්තට වැටෙනවා කියන එක තමයි භෞතිකවාදය කියන්නේ. වට වටනාකම තියෙන එක ඒ විදිහට හදලා ඉදපත් කරපුවාම වැඩ added value එකක් තියෙනවා. value added system එකක්. ඊට පස්සේ ඒකට commodity එකක් එනවා. මේක විසිරලා ගියොත් ආයේ commodity එකක් නැහැ. එතකොට මේ දෙයක් දිහා ඒක දැනට වැඩ කරන පද්ධතිය දැනට වැඩ කරන ක්‍රියාපද්ධතිය අනුව බලන්නත් පුළුවන් ඒක එක එක අංශුවක් වැඩ කරන හැටි බලන්නත් පුළුවන් එක එක අංශුවක් පද්ධතියට වග වෙන්නේ නැහැ පද්ධතිය වගකීම ගත්තට එක එක අංශුවක් පද්ධතියට අංශුවකට කියන්නත් බෑ ඉතින් ඒක නිසා අපිට පුළුවන් නම් මේක ශූන්‍ය විදියට මේක අංශු පද්ධතියක් විදියට බලන්න එහෙම නැත්නම් මේ කාපට් එකක් විදියට බලන්න ওই දෙක බලනකොට අපි ලෝක දෙක හිර වෙනවා මේක මේකට කියනවා අපි සම්මුතිය කියලා කාපට් කියන සම්මුතිය. නමුත් ඒකේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කියන්නේ පරමාර්ථ නෙවෙයි. නමුත් ඒක පෙන්වන්න පුළුවන් ඒක හැදිලා තියෙන්නේ මේ එකම විදිය අංශු જાතියක්. ඒ අංශු දන්නේ මම දැන් වැඩ කරන්නේ පණ තියෙන කෙනෙක්ගේද නැද්ද කියලා. ගෑණියෙක්ගේද පිරිමියෙක්ගේද. අජීවිතයකට සජීවිතයකට කියලාවත් දන්නේ නැහැ මේ අංශු. ඉතින් මේ අංශු වලින් අපි හදාගෙන අගයන් ආඩම්බරෙන් දීලා ඒකට ඇති කරගන්න මේ රණ්ඩුව තුල තියෙන තණ්හා මාන දිට්ඨි තියෙන තුන විතරයි. මේ ඉලෙක්ට්‍රෝන එකට වා කියන්නේ ඒ හදපු ආකෘතියත් තණ්හා මාන දිට්ඨියට වා කියන්නේ ඉතින් අපි මේක හදාගන්නේ ඒ වෙනුවට මේක පාවිච්චි කරනද මේක පාවිච්චි කරනද කියන එක ගන්න අවස්ථාවදී හැටියට. ඒ නිසා අපිට පුළුවන් නම් යමක් දිහා ඔය ඝන විනිභෝග කරලා බලන්න. ඝනයක් විදිහට ඒකකයක් විදිහට එකෙක් විදිහට ගෑණියක් පිරිමික් විදිහට බලන වෙනුවට පුළුවන්කමක් තියෙනවා නම් චිත්තක්ෂණයකට හෝ මේක හැදිලා තියෙන්නේ ශක්තිය වලින් වේග වලින් බලයකින් ඒ බලයට ස්වාධීන වෙන්න පුළුවන් බොයි දාලා තියෙන නමෙන් අයින් කරලා ඔය කියන ලේබල් එකෙන් අයින් කරන්න පුළුවන් ඉතින් ඒක තමයි විපස්සනා කරනකොට ආස්වාද ප්‍රසවාසය හොය අරගෙන ඒක හොඳට ඕම දිය වෙනකම් බලන්න බලන පස්සේ වෙනවා වේලාවක ඒක කුරු සුවාසාසි පස්සාවයි රකසියුම් ආසපස්සාවයි නේද? අතිසියුම්. ඒ අතිසියුම් වෙනකොටත් මැරෙන්නේ නැහැ. පණ දිනන. ඒ හොඳටම ගන්න පහල වෙන්න පුළුවන් මධ්‍යස්ථ වෙන්න තාම සියුම් වෙන්න පුළුවන්. ඒ සියුම් මට්ටමට යනකොට ඒකේ එක එක පුද්ගලික අංශු වෙන් වෙලා තියෙන්නේ. ඒක වැඩ කරන්නේ අර givisumට අනුව නෙවෙයි. එතකොට එතන යමක් නැහැ. givisum වැඩ කරනවා වගේ වෙනකොට යමක් තියෙනවා. තණ්හාමාන දිටි තියෙනවා. ඕන කෙනෙකුට ඒකේ තණ්හාමන්දී ඇති කරගන්න පුළුවන්. අන්නේ විදිහට ශුන්‍යතෝ ලෝකයේ අවිකසු. යමක් දිහා පරමාර්ථ පැත්තෙන් ශුන්‍ය පැත්තෙන් බැලුවොත් අත්තානුදිට්ඨි මෝහච්ච එවං මච්චතරෝසියා. මේ අත්තානුදිට්ඨිය කියලා මෙතන අපිට ගන්න තියෙන මේ බලන මිනිස්යාගේ තියෙන තණ්හාමාන දිට්ඨි ටික. මේක කේවල් ගලවලා දාලා කෑලි කෑලි වශයෙන් බලනවද නැත්නම් මේ අපි දීලා තියෙන සම්මුති නම දීලා දීලා බලනවද කියලා එක තමයි මේ අහන්නේ දෙවියන් සහිත මරුන් සහිත බමුණු සහිත ලෝකෙ දිහා වහන්සේ කොහොමද බලන්නේ කියලා. එලෝ මෙලෝ කියලා තියෙන මේ સંદર્ભ දිහා උභාන්ති කොහොමද බලන්නේ? ඒක ලහන මේකේ අම් ආකාරයක් තියෙනවද ස්වාමීන් වහන්සේ මේ මායයට මාව පේන්නේ නැති ආකාරයක්. මායයට මාව එල්ල වෙන්නේ නැති අවස්ථාව. ඉතින් බුදුන් සදාගතන මේක ශූන්‍ය විදිහට බලන්න පුළුවන් නම් ඒ Taman ශූන්‍ය දිහා බලනකොට Taman තුල තණ්හාමාන දිට්ටි බොඳ වීමක් සිද්ධ වෙනවා. එපා වීමක් සිද්ධ වෙනවා. ඒකෝට ලෝකේ හරි කම්මැලි. ලෝකේ හරි නීරසයි. ලෝකේ හරි ඒකාකාරයි. ඉතින් අපි මොනවා හරි දාලා මේක වාලවට්ටම් කරලා උපමට්ටම් කරලා මේක උද්දීපනය කරගන්නවා. උද්වේග කරගන්නවා ඒ කරන්න කරන්න තණ්හාමාන දිටි වැඩි වෙනවා වැඩි වෙන්න වැඩි වෙන්න මායя බලපාන වැඩි ඒ නිසා Taman තුල යමක් දිහා බලනකොට ඒ වස්තුවත් එක්ක තියෙන සම්බන්ධතාවයේ බැඳෙන ගතිය, ආස කරන ගතිය, උනන්දු කරන ගතිය, නිර්මාණ කරන ගතිය වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න තණ්හාව මහන්දිට වැඩි. අපි ඒක දිහා බැලුවට මේක බලලා ඇති වැඩක් නැහැ. මේක මේ දැක්කත් එකයි නොදැක්කත් එකයි කියන විදිහට ඒක බොඳ වෙලා ඒක විරංජනේ වෙලා යනවනම් අපිට වෙන්නේ හූනියමක්, කම්මැලිකමක්, කාලකන්නිකමක්, අප්පිරියාවක් එපා වෙයි. ඒ පාවීම වෙනකොට පුතෙන් කියනවා මාරයට අපිව පේන්නේ නැහැ කියලා. විදිවල් බදාගත්තොත් මාරය බදා ගන්න. ඔය බලන දේ දිහා බලන්න මේක දිහා ඒකාකාරී වෙන විදියට. නීරස වෙන විදියට. එහෙම නැත්නම් විරංජනේ වෙන විදියට. එහෙම නැත්නම් කියනවා නිබ්බිදාව, නිර්වින්දනේ වෙන විදියට බලන්න. ඉතින් ලෝකයා එක පෙන්වන්න බෑ. ලෝකයා කියන්නේ එක මහා කාලකන්ණි දෙයක්. ඒක මහා අසුබ දෙයක්. හුනියමක්. ඒක කොහොම හරි අයිසින් ටිකක් දාලා මේ කේක් එක හදන්න ඕන. කේක් එක කන්න බෑ වෙනම දෙයක් ඒක ඇත්ත. අයිසින් එක කන්න පුළුවන්. මොයා මණ්ඩිලා හදන කේක් જાති කාපුවාම බඩේ එකක් මැදට අපි ඉදන්නේ. අතන අයිසින් එක දැම්මට පස්සේ ඒක ඊට වැඩිය වාස. මොකද මේක හරි ලස්සන ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා. ඔන්න ඔය ප්‍රසන්ටේෂන් එක තමයි සම්පූර්ණ ගැටේ තියෙන්නේ. දේ නෑ. ඉතින් මුද්‍රයෙන් අපිට ක්‍රමයක් කියලා දෙනවා ඒවන් ඒවන් ලෝක අවෙක්කන්තු අවෙක්කන්තම් මච්චු රාජාන පස්සේ දෙයක් තියා බලපන්. ඒක ඔය නීරස වෙන විදියට දකින්න ක්‍රමයක් තියෙනවා. දැක බැලමට එහෙම පේන්නේ ඒක කියන්නේ හූරියමක් කියලා කාලකන්නිකමක් කියලා. බැලන ක්‍රමයක් තියෙනවා. යමක් ওই තියෙන වටිනාකම නැති කරන්න. ක්‍රම දෙකයි තියෙන්නේ. නැවත නැවත බලන්න ඕනේ කම්මැලි වුණාට කියලා අතාරින්න. ওই දෙක දැම්මනම් ඔකට කියන ශුන්‍යත ලෝක අවිකසු කිය. මේ ලෝකේ සිද්ධ වෙන්නේ චක්‍ර. හැම දෙයක්ම කරකන්නේ චක්‍ර. හුස්ම ගත්තත් චක්‍රයක්, භවයත් චක්‍රයක්, කල්පයත් චක්‍රයක් ඔක්කොම සිද්ධ වෙන්නේ චක්‍ර කවදාකවත් හිතන්න බෑ අලුත් දෙයක් වෙනවයි කියලා ලෝකෙ. වෙන්නෙම නැහැ. සිද්ධ වෙන්නේ එකම කරකෙන එක. ඒක කරකෙන නිසා අපිට පුළුවන් නම් කරකිල්ල හැදෙන්නේ නැතුව කරකෙන දේවල් බලනකොට කරකිල්ල හැදෙනවා. අපිට තියෙන හැම කරකිල්ල ඒක තමයි අසහනය කියන්නේ. ඕනෙම කරකෙන දේක් බලනකොට මිනිහට කරකිල්ල හැදෙනවා. ඉතින් අපිට දැන් කරකිල්ල හැදිලා තියෙන්නේ. ඉතින් අපි දැනගන්න මේ කරකින දේවල් බාහිරව කරකිනවා. නමුත් ඒක කරකින බව දැනගෙන බලන්න බලන්න මේක එපා වෙන බව දැනගෙන ඒකම බලා ඉන්නකොට තපස කියලා කියනවා. ඉතින් විපස්සනා කරනවා. ගැඹුරුම භාවනාව. ඉතින් කියනවා භාවනා කරන්න ගියාම එපා වෙනවා. ඊට පස්සේ එපා වෙන්නේ වස්තු නෙවෙයි භාවනාවයි එපා වෙනවා. ඔන්න හු නියම. යමක් දිහා බැලුවොත් කොයි එක බැලුවත් නැවත නැවත බලනකොට එපා වෙනවා. ඒක නිසා කියනවා දෙවේලේ දකින්න කුකුලායි කර්මලා. මේ වේලේ පෙනේ සකසීම සුදු වෙලා කියලා. එපා වෙනවා ඒක ස්වභාවය. ඉතින් අපි කියනවා මේක මෙහෙම වෙන්නේ භාවනා කරපු නිසා කියලා. යා භාවනාව අතහැරලා ආස වෙන වැඩක් කරනවා. ඉතින් මෙච්චරයි අපිට මේ ශුන්‍යත ලෝක අපි කසුගෙන කරන්න තියෙන්නේ මොකක් හරි නැවත නැවත මතුවෙන දෙයක් අරගන්න. කොයි එක ගත ප්‍රශ්නයක්. ඒක දැන් මේක බලනිනකොට කම්මැලි වෙයි. ඒකට ලෑස්තිලා ගිහිල්ලා කම්මැලි වෙනවා කියන්නේ භාවනා දියුණුවක්. කම්මැලි වෙනවයි කියලා කියන්නේ සතිය වැඩෙනවා. ඒකට තපස කියලා කියනවා. ඒකට කියනවා අත නැහැර නිත්‍ය අභ්‍යාසය කරනවා කියලා බලාගෙන හිටියොත් සබහා ධර්මේ නැතු වෙනවා. අපි කම්මැලිකම කියලා මාරුලා ගියොත් කබලෙන් ලිපට වැටෙනවා. ඒ නිසා අපිට තේරුම් අරගන්න වෙනවා. වස්තුවක પરමාර්ථය දැනගන්න ඕන නම් එහෙම නැත්නම් ඒකේ තියෙන මූල අංශු මූල ධාතු දැනගන්න ඕන නම් මේ පෙන්නන දේ බලන්න එපා. එයා මේ නාටකෙම ඉවර වෙනකම් බලන්නකෝ. පෙන්නන්න ගියොත් මේකේ තියෙන්නේ රංගපෑමක්. සිද්ධාර්ථ කුමාරයා මුගී කියත හරින්න ඉස්සල්ලා පුරුදු විදිහට නාටිකාංගනාවේ ආව නටන. ඒගොල්ලෝ ඉන්නේ ඇඳලා සංගීත භාණ්ඩ අරගෙන නටනවා. පොඩ්ඩක් ඉඳලා සිද්ධාර්ථ කුමාරයා බිත්ති පැත්තට හැරෙනවා. එකම ප්‍රේක්ෂකයා හිටියේ දැන් මේගොල්ලෝ නටලා මොනවද පෙන්වන්නේ දැන්? ඔයිටදී හුනියමක් නැහැ නටනේ උන්ට. ඕනෙම සංගීතකාරයෙකුට ඕනේ නටනෙකුට ඒකට අවධානය යොමු කරන්නේ නැහැ කිව්වොත් වහ කනවා. දැන් මෙතන එක මිනිස්සෙක් අල්ලන්න 10 15 දෙනෙක් නටන්නේ. එකම ප්‍රේක්ෂකයයි අද බැලුවොත් නවකතා පොත් ලියන මිනිස්සු ගන්න වැඩි කියවන ගන්න වැඩි. කවුරු කියවන්නේ ඇහුවා. පොත් ලියනවා. ඥානানন্দ සාන්ති කියනවා ප්‍රූෆ් බලන එක නම් විතරයි කියවන්නේ. ඊමාශය ව්‍යාකරණ බලන නිසා තුන් හතර බලන එක එක්කත් බලන්නේ. ඔය අද ලියන පොත්වල ගන්න මොකක්වත්ම දෙයක් නෑ. ඒ තරම්ම ලියනවා. කියවන කෙනෙක් නෑ. අද නටන කට්ටිය ඉන්න බලන්න කෙනෙක් නෑ. දැන් මේ නටන කට්ටියට කොච්චර කම්මැලි වෙනවද කියනවනම් ඒ සංගීත භාණ්ඩ උඩම වැටිලා කෙලපිරාගෙන නිින්ද ගිහිල්ලා තියෙන බොහෝම සුළු වෙලාවකද මොකද බලන් ඉන්නේ එකම කුමාරය අනිත් පැත්තට දැන් බලන්න මොකද වෙන්නේ කියලා ඔන්න නාඩගම පේන ඒකට උඩින් තමයි ගියේ කියත හැරි අතහැලා ගියේ ඔය නාටිකංගන අඬුඩි ඒස ඔයගොල්ලන්ට නටන්න දෙන්න නටේ මේ හමාරයක් තියෙනවා හමාරුනාට පස්සේ බලනකොට පේනවා නටකොත් ඔවිලකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ හිත ආනාපානෙට දෙන්න නටන්න පුළුවන් තරම්. හිත විදියට දෙන්න නටන්න පුළුවන් තරම්. කම්මැලිකමට දෙන්න පුළුවන් තරම්. හිත හද්ද වලට දෙන්න පුළුවන් තරම්. වේදනාවට දෙන්න පුළුවන් තරම්. ශක්ති ප්‍රමාණය. දීගෙන දීගෙන ගියාට පස්සේ අපිට තේරෙන පටන් ගන්නේ මේ ගොල්ලන්ට උත්තර දෙන්න අපි මුළු සංසාරේ දවසට පැය 8 ගානේ අවුරුදු කීයක් වැඩ කළා තියෙනවා. මේ වේදනා හිතවිලි සද්ද වලට උත්තර දෙන්න කවදාකවත් අරිඹකුවත් අඩු වෙලා අඩුවීමක් වෙලා තියෙනවා. ලස්සනම කාලේ හිතන්න අපිට මොකද වුනේ කියලා අවුරුදු 6 ඉඳලා අවුරුදු 55 පණිනකම් කඹුරුපු කැබරිල්ල පොඩ්ඩක් හිතන්න පොඩි කට්ටිය පොඩ්ඩක් ඉන්න පස්සේ එනවා ඕගොල්ලෝ පැනපස්ස පැනපට්ටිය හිතන්න කඹුරුලා කඹුරුලා කන්ති ප්‍රාතිර ගොම්මාල්ලු වගේ හොම්බෙන්නේ ගිහිල්ලා තියෙන්නේ මේ වේදනා නැති කරන්න හිතුවා හිතවිලි නැති කරන්න හිතුවා සද්ද නැති කරන්න හිතුවා එක දශම ස්ථානයක් වෙනස් වෙලා නැහැ කරන්නත් බෑ මොන සාහිත්‍යයෙන් මොන මොන ශාස්ත්‍රයක්වත් කරන්න බෑ. ඒක බුදුසසුන පැහැදිලිව කියනවා මේ සංසාර දුකයි, ජාති ජරා ව්‍යාධි මරණ නැති කරන්න වෛද්‍ය ශාස්ත්‍රය තියා, ඉන්ෂුරන්ස් තියා මොන බයිලාව නැතුවත් නටන්න බෑ. පුළුවන් නැති බුදුහාමුදුරුවෝ අපි වගේ මං වගේ හාමුදුරු කෙනෙකුටත් අඩු ගන්න කියනවනේ. ටික මහන්සි වෙන හින්දා අනේ උඹවත් දැනගනි. ඕක මෙහෙම කරන්න කියලා නෑ. කේමනන්ද සාන්ති කියන ඔය තරම්ම දෙයක් තියෙනවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේලා කියන්න එපායි. බුදුහාමර මේ වටිනා කියන ආමර කෙනෙක් කියලා එහෙම ගන්නෑ. මේක බාර ගන්නෑ. බාර ගන්න බැරි මොකද එකම දෙයට මුහුණ දෙනකොට ඒක නීරස වෙන එක. ඒ කියන්නේ පැත්ත තමයි තණ්හාව කියන්නේ. තණ්හා නැතිවීම තමයි රාගය අඩු වෙනවා, වර්ණය අඩු වෙනවා. ඒකට කියනවා විරාගය කියලා. ඉතින් මේ විරාගය දැකම නැති කවුරු හරි ඉන්නවද මේ සභාවේ? කම්මැලිකම දැකම නැති කෙනෙක්? නීරසකම දැකම නැති කෙනෙක්? ඒකාකාරීකම නැහැ. එක්කෙනෙක්වත් නැහැ. අබෞද්ධයෙන් ගිහිලා අපි ඒක නැති කරලා පරම සත්‍යය ඉල්ලනවා. කියන්නේ මේ නීරසකම නැති කරලා පළවෙනි ආර්ය සත්‍යය ඉල්ලන දුක්ඛ සත්‍යය. ඒක නැති කරලා අහන දුකට හේතුව මොකද්ද කියලා. මේ gedette ඇවිල්ලා ඉන්න එක බාර ගන්න කැමති නැහැ. ඉතින් පුළුවන් වෙයිද අපට මේ සූත්‍රයක් සාකච්ඡා කරලා අපිට කියන්න අපි මේ දෙකල් භාවනා කරන කොච්චර නීරසකම ඇවිල්ලා තියෙනවද? කම්මැලිකම ඇවිල්ලා තියෙනවද? ඒකාකාරීකම ඇවිල්ලා තියෙනවා. අපි ඒකේ වර්ධනයක් තියනවාද? ඒ ඒක තියෙද්දිම තව එක චිත්තක්ෂණයක් එතන ඒන නීරසකමට සාදර වෙලා ගිහිල්ලා එක තව චිත්තක්ෂණයක් ඉන්න පුළුවන් නම් ඔච්චරයි භවනාව කියන්නේ. ඒක කාටවත් කාටවත් දෙන්න බෑ. මේ වගේ සාකච්ඡා මාර්ගයෙන් කියන්න පුළුවන්. මේ වෙනකොට ඇවිල්ලා තියෙන අපි ඒක මගාරවල දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. ඊට පිටු කොච්චර හොඳද මට මේ කම්මැලිකම තියේදී නීරසකම තියේදී එපාකම තියේදී බය තියේදී අසරණකම තියේදී කහෙන් හරි අහන්න ඕනෑකම තියනවා කියලා තියේදී තව එක චිත්තක්ෂණයක් ඉවසන්න නිවන කනගාව අවුරුදු 7ක් කියන එක තමයි බුදුහන්සේ 72ට දාලා දීලා තියෙන්නේ මේ ඇවිල්ලා තියේදී අපි ඒක අයින් කරලා මේ නිවන හොයන ගතිය ඒ නිසා අපි අපි කරන මේ අපි දඟලන හැම වෙලාවෙම මායя මාරට පේනවා අපි. මාරට පේන්නේ නැති වෙන්න නම් යමක් දිහා බලානෙන්න යමක් හෝ සංසිද්ධියක් දිහා බලාන ඉන්නකොට ඉන්නකොට තමයි තේරෙනවා ඒක එන්න එන්න බියල් වෙලා මේ විරංජනේ වෙලා දුර්වල වෙලා එපා වෙලා කම්මැලි වෙලා හුදුවට මතක තියාගෙන දැන් නම් ප්‍රතිපදාව වැඩ. ඒක නතරකරනද ළඟ ඉන්න කට්ටියත් අපිට කරදර කරනවා අනාගත බලාපොරොත්තු කරදර කරනවා දැනුමත් කරදර කරනවා පුළුවන් කාර්කමත් කරදර අපිට තියෙන හැම හැඟීමකින්ම අපි කරන්නේ පුළුවන් කාර්කම මේ මේ මේ ඇති වෙලා තියෙන කම්මැලිකම නැති කරලා අලුත් කරගන්න. ඕදෝද මඩේදා. බොහොම නිහතමානී බොහොම යටහත් පාත් කිරුවොත් කමන්නේ. දැන් මම ඉන්නේ මේ අමාරුවේ බුදුනේ. මම තව එක චිත්තක්ෂණයක් ඉන්නවා. උත්තර හොයන්නෙත් නැහැ පිටින් මට පුළුවන් මේ නිරසකම විඳගෙන ඉන්න. මේ කම්මැලිකම විඳගෙන ඉන්න. මේ බය විඳගෙන ඉන්න. මේ අසරණකම විඳගෙන ඉන්න. පිටින් හොයන්න ගියොත් අනිවාර්යයෙන්ම යකම ආවි කරකට කනවා. පටේ ඉන්න සීරම මාරියෝ එහෙම නැත්නම් මේ යම දූතියෝ. අපි කාට හරි කියලා කතා කරපු ගමන් ඌ අපි එක්ස්ප්ලොයිට් කරනවා. කතා කරන්නේ. කේන්ද්‍රී ගන්න එපා. බලන්න අදට වැඩිය හෙට චිත්තක්ෂණයක් ඉන්න පුළුවන්ද කියලා. ඉන්න පුළුවන්. ඒකයි ඒකේ තියෙන එකම රහස ඕනෙම දුකක්. ඔయిత වැඩිය තව චිත්තක්ෂණයක් ඉන්න පුළුවන්. ඒක මහානව අයිතිවාසිකමක් කරගන්න. මේ එතකොට බුදුසසුනස අපට දෙනවා වැඩි විතර අභ්‍යාසයක්. එහෙම නැත්නම් මේ මේක පාඩම තේරුම් ගත්තට පස්සේ ඒ එන දුක් වැඩි වෙනවා නම් ඔබ මේ ජීවිතේම නිවන් දකින්න යන බවට ලකුණක් කරගන්න. තමන්ට එන කරදර වැඩි වෙනවා. සාමාන්‍ය විදිහට කරදර වැඩි වෙනවා නම් කරදර වලටම මූණ දෙනවා. මූණ දෙනකොට ගොඩාක් එනවනම් එන accounts balance එකට යන්න හදාන්නේ end of the year internal audit වැඩ පටන් ගන්න. එහෙනම් මේ ඉවරයි. ඔබ මේක පැත්තට දැම්මනේ දීර්ඝ සංසාරයකට වාසනාව ලැබෙනවා. අපි අපේ දරුවන්ට දෙන්නේ ඔන්න ඔය දෑවැද්ද තමයි. දීර්ඝ සංසාරයකට වාසනාව දෙනවා. දන්න කට්ටියටත් දෙන්නේ උදව් කරනවායි කියලා අරුවට මේ විඳින්න තියෙන දුක විඳින්න දෙන්නේ නැතුව ඌට ගිහිල්ලා ඔය අන්තිම වෙලාවෙත් ගිරාඬුවක් දාලා කට ඇරලා කසාය ටිකක් පොවන. මැරෙන්න හදන එක. මැරිපා ඉවරනේ. ඌ කට වහගෙනවා. ගිරාඬුව දාලා අහ කරකෝ. කාලා කට ඇරියට පස්සේ කසාය ටිකක් දාන. යම යම්පලොත් ඔච්චරමනේ කරන්න ගියාට පස්සේ. ඔන්න නෑ යෝ. ඔන්න ළඟ ඉන්න කට්ටිය. ඔන්න දොස්තරලා. අර අර stroke of insight කියන පොතේ ඒ නියුරෝ සර්ජන් කෙනෙක් අවුරුදු 34 ගෑනු කෙනෙක්. යාගේ මොලේ ඇවිල්ලා මේ ටියුමර් එකක්, ටියුමර් යන්නේ බ්ලඩ් ක්ලොට් එකක්. මේ ගෝල්ෆ් බෝලයක් විතර ඇති. ඒක නිසා සම්පූර්ණ වම්මලේ වැඩ කරන්නේ නැතුව යනවා. ඊට පස්සේ කපලා ගල් 3 3 3 කට් එකක් කරන යාගේ බැච්මේට් අයින් කරනවා. අයින් කරාට පස්සේ මෙයාට මෙමරි එක නැති වෙනවා. මොනම මෙමරි එකක්වත් නැහැ. ෂෝට් මෙමරි නැති වෙනවා. හැබැයි යාට හොඳට තේරෙනවා. ඊට පස්සේ ඉස්පිරිතාලේ ඉන්නකොට ඉස්පිරිතාලේ මිනිස්සුන්ගේ තියෙන යමපල්ල ගතිය පෙන්නනවා යා. මේ මිනිස්සු සේරම ඇවිල්ලා ඩියුටි කරනවා මිසක් මේ වැඩ කරන්නේ පණ ඇති මිනිස්සුන්ට කියලා එකෙකුටවත් තේරෙන්නේ නැහැ. ඒකල පිටිපස්සේ ඇපෙන්ඩික්ස් එකක් තියලා තිනවා එහෙම කෙනෙකුට උදව් කරන්න ඕනේ නම් මෙන්න මේ ටික කරන්නයි කියලා. ඒ ඒ ඉස්පිරිතාලේක ලොක්කියක් මෙලියන්නේ. අපි කාටවත් උදව් කරන්නේ අපි උදව් කරගෙන පෙන්නන්න ලකුණු ලබා ගන්න කරන හරියක් කරන්නේ අර මනසට කරදර කරනවා. හොඳම දේ තමයි පැත්ත කරලා නිකන් ඉන්න. ඒතර අනුමත ජොලියක් තියෙනවා. අපි අත දාට ගියොත් ගෝරි ගොඩයි. පුළුවන් දේ වගේ වෙලාවක වෙන්න ඇරලා පොඩ්ඩක් බලන්න ඉන්න. ඉල්ලුවොත් දෙන්න. ඒ මනස කිව්වොත් මට චූ කරන පෝච් එක ගෙනත් දෙන්න කියලා දෙන්න ප්‍රශ්නෙන්නේ නැහැ. හැබැයි මෙයා ගොඩ ගන්න ඕනේ මං කරන්න ඕනේ කියලා හිතලා කරනවා නම් මතක තියාගන්න තණ්හා මාන දිටි වැඩ කරන්නේ. ආත්ම ස්නේහි විතරයි වැඩ කරන්නේ. ඒ මනසට ඕන නම් ඒ මනස ඉල්ලයි. මං හිතනවා මෙවුවා අහනවට වැඩිය හොඳයි නාහා ඉන්නේ කියලා. ඔය අද තියෙන ශිෂ්ටාචාරය අපි හදාගෙන තියෙන එකේ තියෙන්නේ කවුරු හරි දඩමීම කරන අපි තණ්හාමාන දිට්ටි වැඩන්න තොරන් ගහනවා. ඒක තේරෙයි Tamanට අනුන්ට කරන්න උදව්වක් නෑ මේ ලෝකේ. කරන්න පුළුවන් නේ මනස ඉල්ලයි ඉල්ලපු දේ දෙන්න. ලොකු සංසය කියනවා යමක් ඉල්ලනවා කියන්නේ ඇඬිල්ලක්. මිනිස්සු අඬවන්න එපා. කවුරු හරි යමක් ඉල්ලුවොත් කැවුත් හරි දීපන්. එහෙම නෑනේ දෙන්න යන්න එපා. දෙන්නේ තමන්ගේ මේ මාන්නකාරකම් වඩලා. තමන්ගේ මේ ප්‍රතිරූපේ උඩ තියලා ඒකට හුණු ගන්න තමයි හදන්නේ. ඉතින් ඒක කියලා දෙන්න ගියොත් එහෙම මිනිස්සු මේ ශිෂ්ටාචාරය ගැන මේ තියෙන නිර්මාණශීලීත්වය ගැන මේ තියෙන ප්‍රගමණය ගැන මොනවද කතා කරන්නේ? එතකොට මිනිස්සු කියනවා මේක මහා නාස්තික කතාවක් කරන්නේ සමාජ පද්ධතිය බිඳ වැටෙන කතාවක්. කරුණාට මෛත්‍රිය විරුද්ධ කතාවක් පරෝපකාරයට විරුද්ධ කතාවක් ඒක නිසා ඒක මේ සමාජ විරෝධී කියන මට්ටමට යනවා. බුදුරජාණන්තුට හොඳ වෙලාවට ඔක්කොම චෝදනා ටික තිබුණා. ඉතින් ඒක නිසා ශුන්‍යතෝ ලෝක අවෙක්කසු කියලා කියන්නේ ඒ යමක යමක් දිහා බලනකොට ඒක නොකිසිවක් පාටපත් වෙන්න පටන් ගන්නවා. මේ වටිනවා කියන දෙයක් දිහාම බලනකොට ඒක කිසිවක් යමක් කියන එක කිසිවක් කියන එක නොකිසිවක් වඩටපත් වෙන්න පටන් ගන්නවා. කිංචනය අකිංචනය වෙන්න පටන් ගන්නවා. ඒකේ වටිනාකම අඩු වෙනවා 100%ක්ම අඩු වෙනවා. කිසිම දෙයක් නැහැ මේ ලෝකේ නැවත නැවත බලනකොට වටිනාකම අඩු වෙනවා. ආන්නේ ක්‍රියාවලිය ප්‍රතිපදාව කරගත්තා නම් යමක් තියා බලන්න කම්මැලි වෙන එපා වෙනවා. නීරස වෙන එක වටිනාකම අඩු වෙනවා. ඒකම නැවත නැවත බලන්න. ඊ타මත්ම සද්ධාවේ, ඊ타මත්ම වීර්යයෙන්, ඊ타මත්ම සතියකින්, ඊ타මත්ම සමාධියකින් ඉතාමත්ව ප්‍රඥාවෙන් බලන හිටියොත් Tamande නොබෝ කලකින් තේරෙනවා මේ එකක් දිහා කඩ කඩ බැලුවොත් මතකේ අලුත් වෙනවා. දිගටම බලන හිටියොත් මේ තුලම බැලීම හරහා මේක කියන විනිවිද බලනවා කියලා විපස්සනා කරන මේකේ වටිනාකම අඩු වෙන්න පටන් ගන්නවා. ශූන්‍ය වෙන්න පටන් ගන්නවා. අපි ඔක්කොම ඉන්නේ ශූන්‍ය වෙච්ච ගමනක මගක් දුරට ගිහිල්ලා තියෙන අපිට මේ සාපේක්ෂව මේ ශූන්‍ය කිරීම කරන්න තියෙන්නේ එකම දේ බොහෝ වාර ගණක් කිරීම. එකම දෙයක් දිහා බොහෝ වාරකාර බලන්න. බලහන් ඉන්නකොට ඒක ඇති වෙන මේ විපරිණාමය, විවර්ණ වෙන ගතිය, ඒකේ තියෙන සිත් බඳින ගතිය අඩු වෙන එක ඕනම කෙනෙකුට ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ඒකට කිසි කෙනෙක් පිටින් ඇවිල්ලා චෙක් කරලා කියන්න ඕන කමක් නැහැ. බලහන් ඉන්නේ ඉන්නේ එක වට්ටම්ක බඩුවේ. මේක ප්‍රතිපදාව බව, මේක භවනා දියුණුවක් බව, මේ වෙනකොට Taman තුළ පුදුමාකාර ඉවසීමේ ශක්තියක් වෙන්න බව මේ තුර Taman තුර ඉන්දෙන් ඉන්න ප්‍රතිශක්තියක් වැඩෙන බව තේරුම් අරගත්තොත් ඒ ඒ හරිපාරට වැටුනොත් අපිට තේරෙන පටන් ගන්නවා අපි මේ තාක්කල් සාසන වෙනුවෙන් යම් ආයෝජනයක් කරලා තියෙනවනම් කහක ගිහිල්ලා නැහැ. අපි ඇති වෙච්ච වැරදි එකක්වත් අහක ගිහිල්ලා නැහැ. අපි ඒ අත්තරදි හරහා තමයි ඉදිරියට යන්නේ. එහෙම නැත්නම් මේ මොගරාය සූත්‍රයෙන් අපිට අලුතෙන් දෙයක් හම්බ වෙයි කියලා බුදුජානනාංශේ දීපු නැති ගුරු මුස්තියක් තියෙනවා කියලා හැචයිනවා මොකක්වත්ම නැහැ. මොකක්වත්ම නැහැ මේ අපි යන ක්‍රමේ අපිට මේ වෙනකොට ඇවිල්ලා තියෙන මේ කම්මැලි වෙන, නීරස වෙන, එපා වෙන, බය වෙන, අසරණ වෙන ගතිය එනකොට ඔන්න බුදුහාමුදුරේ සද්දා වැඩි වෙනවනම්, ඔන්න සතිය වැඩි වෙනවනම්, ඔන්න එන්නේ එන්නේ සීල වැඩි වෙනවනම් ඔන්න අපිට තේරෙයි ප්‍රතිපදාට වැටිලා. නමුත් මෙව්වද අපිට දහම්පතල් ගියාම කියලා දෙන්නේ. මෙව්වද අපිට බුද්ධඝම පොත්වල කියලා දෙන්නේ. බුද්ධඝම පොත්වල කියලා තියෙන එකතු කරන හැටි. දේවල් මේ ස්වර්ගය මෙහෙමයි අපාය මෙහෙමයි කියලා එකතු කරලා. ඉතින් මොකද රාජාන ඔබ හන්දේ මොකද කියන්නේ මේ අපාය ස්වර්ගය ගැන කියලා. බුදුහාමුදුරන්ගෙම ගිහිල්ලා අහනවා. කියන මේක ශූන්‍ය වෙන විදිහ බලන්න. මේක විවරණ වෙන හැටි බලන්න. මේක නීරස වෙන හැටි බලන්න. ඒක ප්‍රතිපදා බව දැනගෙන දිගට මේ යන්න මේ අත්ති කිලමතාන යෝගයේ කියන ශූන්‍යතාවයේ නිවර්ණ බව හොයාගෙන යනවා නෙවෙයි. දෙයක් දිහා බලන්න මේක සිද්ධ වෙනවා. ඒක බුද්ධ ජනන්සේ සාරාංශික කල්පලක්ෂයක් දැකලා තියෙනවා. යමක් තියා වස්තු අධ්‍යා සංසිද්ධි අධ්‍යා නැවත නැති වෙන එක අධ්‍යා බලන්න හිටියොත් ඒක මත රඳා පවතින්න බෑ ඒක දුකක් සහ අනිත්‍යක් පාටපත් වෙනවා එතකොට එයාට සැලසුම් හදන්න බෑ ඒකත් එක්ක ඒක එන්නේ එන්නේ එන්නේ විජාබහුව වෙනවා අහන්නේ ඒක ප්‍රතිපදාවක් ඒක දිනුවක් කියලා බලන්න පුළුවන් නම් අපිට කරන්න බැරි කමක් නෑ බෑ කියා ගන්න බෑ දරුවෙකුට මේකයි ප්‍රතිපදාව කියලා කියන්න බෑ ආදරය කෙනෙකුට කියන්න බෑ ආර්ථික විශේෂඥයෙකුට තේරුම් කරලා දෙන්න බෑ. දේශපාලනඥයෙකුට තේරුම් කරලා දෙන්න බෑ. මේ සමාජයට කටයුතු කරන කිසිම කෙනෙකුට තේරුම් කරලා දෙන්න බෑ. ඒගොල්ලෝ කොච්චර හිටියත් මට කරතයි. මම ඒකට අවුරුදු 40ක් වග වෙනවා. ඔය ලෝකෙ කොච්චර සෙල්ලම් කෙරුවත් Tamanට අවශ්‍ය නම් මේ දේවල් එන්නේ එන්නේ එන්නේ වෙන්නේ මේ විජාබහුව වෙන එක තමයි කියන එක Tamanට දජයක් වගේ කොඩියක් වගේ අරගෙන යන්න පුළුවන්. ඒකට දෙන්නේගේ සහයෝගේ ගමනක් නැහැ. ඒ නිසා Tamanට තේරෙනවා නම් ඉවසා දරා සිටීමේ හැකියාව තියෙනවා තාමත් මම මේක වැඩි කරන්න ඕනේ කියලා ආන එදාට තේරෙයි අපිම කරපු අත්තරදේ ටික විතරයි අපිට උදව් කරන්නේ. ওই කිසිම වෙන මොනම දෙයකවත් කායිකවත් දෙනව ඔක්කොම සකන්යන් බඩු. Taman මේ දෙයක් ඉවසාගෙන ඉන්න ගතිය දැක්කොත් ඒක මතක තියානින්න මේ ශූන්‍යතාවයේ දැකීමේ යන ගමනේ අපි ඉන්නේ. එහෙම නැත්නම් මායя නොදකින්න පැත්තට අපි යන්න හදන්නේ. ඒකේ සෑහෙන කටසක් අපි ගිහිල්ලක් තියෙනවා. නමුත් ඒ ගිය ගමන ගැන අපි අගයක් ආඩම්බරයක් නැහැ. අපිට ඉඳලා තියෙන එක වැරදිලයි කියලා. මේ කැලේක ජීවත් වෙනකොට භාවනා කරනකොට නිකන් කම්මැලි වෙනවා. මේ මුස්පීන්තු නැතුව මෛත්‍රී බුද්ධ සාසයෙන් නම් කෙලින්ම යන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ඉතින් ඒකට කට්ටිය ඕන තරම් පඳුරු දාන්න කැමති බිම්පෙට්ටියට. මේ ඉන්ටර්සිටි මේ ඉන්ටර් ඉන්ටර්කූලර් එක යන්න පුළුවන් නම් නරකයි. මේ මේ නිවනට නේ ඔය දුක මාර්ගයන ඒක නම් බෑ. දැන් ඇති ඒ කාල ඇති. ඒ කරවිච්ච කරන කනගාටු වෙනවා. එක්ක දිව්‍ය ලෝකෙ ගිහිල්ලා එහෙම නැත්නම් කවුරු හරි ආශිර්වාද කරලා එහෙම නැත්නම් මෛත්‍රී බුද්ධ සාසනය යන්න හදනවා. ඉතින් ඒක නිසා අපි විතර කෙනෙක් නෑ මේ ඕගරාය සූත්‍රය කියලා දෙන දේ තේරුම් ගන්න පුළුවන් කෙනෙක්. අපි ළඟ දැනටමත් ටූල් එකක් තියෙනවා. අපි ළඟ දැනටමත් අත්දැකීමක් තියෙනවා. අපිට ඕනේ ඒක පිළිබඳ දෘෂ්ටි ඍජු කර ගන්න ඕනේ. අපි අහන හැම ප්‍රශ්නයක්ම භාවනා උත්තරයක් කරගන්න. අපි මේ අහන හැම ප්‍රශ්නයක්ම භාවනාව අපිට ලැබිච්ච උත්තර. අපි හැම භාවනා උත්තරයක්ම ප්‍රශ්නයක් කරගන්න අමන වෙලා තියෙනවා. තකතිර වෙලා තියෙනවා. මෝඩ වෙලා තියෙනවා. නිසා ප්‍රශ්න ලියන්න. ප්‍රශ්න ලියලා නැවතත් කියවලා බලන්න. මේ භාවනා කරපු නිසා අපේක. මේක හොඳ එකක්. අපිට පුළුවන් මේකත් එක්ක දිගට ඉදිරියට පවත්වන්න. එතකොට අපිට පුළුවන් වෙයි ඔය ශූන්‍ය විදියට ලෝකේ බලා ගන්න ක්‍රමය ඉදිරියට යන්න. ඉතින් මම මෙතනින් නතර කරනවා බලාපොරොත්තු වෙනවා හිට වෙනකොට මේක තව දුරටත් අපි විග්‍රහ කරලා අපි මේ කරගෙන යන පාරේ කොහොමද මේක අපි අපිට ක්‍රමසා විදි බවටපත් කරගෙන සුදුසු වේලාවක් සුදුසු කලාවක් ආවට පස්සේ අපේ ගමන ඉදිරියට යන වැඩක් එහෙම නැත්නම් මේ ශූන්‍යතාවයේ සාපේක්ෂව ඉදිරියට යන වැඩක් සාක්ෂාත් කරගන්නේ කොහොමද කියලා ඒකට කිසිම කෙනෙක්ගේ කිසි කෙනෙක් ගැන රඳාපවතින්න ඕනේ නැහැ. තම තමන් ගාව තියෙන tools එහෙම ක්‍රමසාවිදි හොඳටම ඇති. නමුත් මේ නැවත නැවත අහනකොට ඒ වගේ පොඩි මේ උත්ප්‍රේරණ ගතියක් තියෙනවා. කැටලිටික් ඉෆෙක්ට් එකක් තියෙනවා. මොකුත් අලුතෙන් ලැබෙන්නේ නැහැ. තියෙන එක උත්ප්‍රේරණය වෙනවා. ඉතින් අද දවසේ ධර්ම දේශනාවත් ඒ උත්ප්‍රේරණය සඳහා හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ඉතින් නතර කරනවා ශිරු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි විනාඩි ස්වල්පයක් ඇතික අරගනිමු. අරගෙන මේ වැඩමුළුවේ පළවෙනි දවසේ නිමහවටපත් වෙන වෙලාව දක්වා මේ කටයුතු සංවිධාන සිද්ධ කිරීමේදී උදව් උපකාර කළා වූ පිනින පිනි උදව් උපකාර කළා වූ සීලු කුසල මණ්ඩල වලට අපි යම් කුසලයක් රැස් කරගත්තා නම් ඒ කුසලයේ බෙදලා දෙන්න ඕනේ. ඥාති වර්ගයට බෙදලා දෙන්න ඕනේ අප අපටත් මේ බලාපොරොත්තු වෙන්නා වූ પરමාර්ථයට යන්න මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිටුව ගන්න මේ අදහසින් යුක්තව සම්ප්‍රදාන කුල වේතාවතා ආදී ගාථා සජ්ජහනා කිරීමේ සම්ප්‍රදාන කුල ධර්ම දේශනා නිමාව සටහන් කරමු. එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධා තාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා චිරං රක්칸තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ